දැයි ගෞරවනීය ඈනිවරුනි ශද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි කවුරුත් දන්න පරිදි අපි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ ලබා ගන්නට යන්නේ අපේ ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರයේ ආරම්භ කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි ඊශානෝනාද්දීන් ඉල්ලා සිටිමු අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දිනය සඳහා ප්‍රශ්න 32 තුනක් ලැබිලා තියෙනවා පොසත් පළමුවන ප්‍රශ්නය ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ මම වසර කිහිපයක සිට සතිය පුහුණු කරන අයෙක්මි. මාගේ මූල කර්මස්ථානය පිම්බීම හැකිලිම. පැයකට ආසන්න කාලයක් සක්මනෙහි යෙදෙමි. පතුලට දැනෙන දැනීමට සතිය යොදා සක්මනෙහි යෙදෙමි. සක්මනෙහි බොහෝ වේලාවක් යෙදෙන විට අවසානයේදී වැටෙන්නට යනවා වාගේ දැනේ. සතියෙන් මේ සියල්ල බලා සිටිමි. ඒ අවස්ථාව වන විට පර්යංකයට වාඩි වෙන්නෙමි. දැන් දැන් පිම්බීම හැකිලිම බලන්න අවස්ථාවක් නොවීම සිත එක්තැන් වේ. ඉන්පසුව ශරීරය පුරාම නහරවැල් ඇදෙනවා වැනි දෙයක් දැනේ. විශේෂයෙන් හිස ප්‍රදේශයේ. පසුව මුළු ශරීරය පුරා එවැනි තත්ත්වයක් දැනේ. ඉන්පසුව මුඛවත්ම නොදැනේ. ශබ්ද ඇසේ ගානක් නැත. සිතුවිලි එහෙන් මෙහෙන් නැවිත් යයි. බාධා නොමැත. වේදනා තිබුණද දැනීමක් නැත. බොහෝ වේලාවක් එසේ සිටිය හැක. පැය එකමාරක් පමණ. එය ලිවීමට නොහැක. සමහර විට මේ ලියන ආකාරය නොවේ සිදුවන්නේද කියා මට සිතේ. ඒ අවස්ථාවේ එන්නෙන්නම වැඩි වේලාවක් සිටීමට හැකිය. දවසකට පර්යංක දෙකදී පමණ මේ දේ සිදුවේ. සිතට සහනදායකය. ආශාවල් නොමැත. කෙලෙස් වලින් මිදී ඇති මේ අවස්ථාවේදී ප්‍රීතියක් දැනේ. එය निराமிස ප්‍රීතියක් යයි මට සිතේ. ගෞරවනීය සාමිනහන්ස මම යන පාර නිවැරදිදයි පහදා දෙනමින් ඊට ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට පතන බෝධියකින් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ වේවා. ඔයිතේ මේ විදිහට අහගෙන ඉන්නකොටත් පේන තියෙන්නේ නිවැරදි පාර යනවා වගේ තමයි. ඒ නිසා පුළුවන් තරම් ඒ වගේ වැඩමුළුවක ඉන්න වෙලාවක් නේවාසිකව පූර්ණ කාලිනව ඒ නිසා පුළුවන් තරම් බලන්න ඒ හම්බෙච්ච විවේකයේ නිරාමස ප්‍රීතිය පුළුවන් තරම් වැඩි වැඩි දියුණු කිරීමට පරියන්කෙන් පිටත් සක්මන් වෙලාවේ පිටත් පුළුවන් තරම් අර ඇති කරගත්ත සමාධිය ඇති කරගත්ත සතිය අනික් ක්‍රියාවලටත් පැතිරීමට උත්සාහ ගන්න කියලා අපි අංගා ප්‍රශ්න. ගෞරවනීය සාමින් වහන්සේ පරයන්ක භාවනාව පරයන්කේ ඉඳගෙන සල්ප මොහොතකින් පිම්බීම හැකිලිම සියුම්ම දැනී නොදැනී යයි. ඉන්පසු සිත හිස් අවකාශයක් තුළට පැමිණෙයි. එහිදී ඊතා සුවදායක බවක් වැටහි. ටික වේලාවකින් සිත නින්දට වැටීමට එන බවට පෙරමග ලකුණු පහළ විය. විරාගය පහළ වී ඇති නිසා නිදිමත ගතියක් පහළ වී ඇති බවට මතක් බව මතක් විය. කෙසේ හෝ නින්දට අවදියෙන් සිටීමට හැකි විය. අනතුරුව සිතට සිතුවිලි කීපයක් පැමිණියේය. සිතුවිලි වල ආරම්භය නොවැටහුණු අතර සිතේ සිතුවිලි පවතින අවස්ථාව හඳුනාගත් නිසා ඒවා සිතෙන් බැහැර විය. ඉන්පසු උදරයේ තද බව වැටහීමෙන් නැවත මූල කර්මස්ථානයට පැමිණ ඇති බව අවබෝධ විය. සක්මන් භාවනාව වම් පාදයේ තබන විට වම ලෙස දැනගනිමින්ද දකුණු පාදයේ තබන විට දකුණු ලෙස දැනගනිමින්ද සක්මන ආරම්භයි. ටික වේලාවකින් වම දකුණ පිළිබඳ හෝ පායට දැනෙන දැනීම් පිළිබඳ වැටහීමකින් තොරව සක්මන සිදුවේ. මෙම අවස්ථාවල රූපවලද, ශබ්දවලද, සිතුවිලිවලද, කයේද සිත නොමැත. නමුත් සතිය ඇති බව වැටහි. සිත ක්‍රියා විරහිත වී ඇති බවත් කය පමණ ක්‍රියාත්මක වන ආකාරයත් වැටහි. ධර්ම අවවාද ලබා දෙන සේක්වා. ඔය වගේ කය ක්‍රියාත්මක වෙන වෙලාවට ඒක නිකන් අනුන්ගේ කයක් වගේ නැත්නම් හොල්මනක් වගේ එහෙම නැත්නම් රුකඩයක් වගේ පේන්න පටන් ගන්නවා. ඒ තමන්ම තමන්ව අනුන්ගේ දෙයක් වශයෙන් දැකිය බුදුන්සේ පරතෝ කියන වචනේ සඳහන් කරලා තියෙනවා. ඉතින් වගේ මේ අනාත්ම ලක්ෂණේ අනුත් අනත්තතෝ රිච්ඡතෝ රිත්තතෝ තුච්ඡතෝ අනත්තතෝ ශුඤ්‍යතෝ පරතෝ. ඉතින් ඒකට ඒ Taman දිහාම මේ වෙන කෙනෙක් වගේ දිහා බලන්න පටන් අරගත්තාම ඒක හරි මේ ස්වයං විවේචනයක් හිට වෙනවා. Tamanම Taman දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒකට දන්නවා මේක මම නැති වුණාට කෙලස් නැති වුණාට ක්‍රියාත්මක කරන කෙනෙක් නැති වුණාට රූකඩේ වැඩ. ඒ නිසා නිකන් උපන්නාට මේ ලෝ වෙනවා විනා කියලා ඔය ඉතින් ජීවත් වෙන එකයි තියෙන්නේ. එහෙම නැතුව මේ මේ දැඩි විහෙස කර නැත්නම් දැඩි චේතනා කර එහෙම නැත්නම් දැඩි ප්‍රාර්ථනා සහිත වෙනවට වැඩිය ඒ විදිහට යනකොට උඟා කඩුයි කෙලස් වෙනවා පරිසර කෙලස් වෙනවා අඩුයි කය කෙලස් වෙනවා අඩුයි ලෝකෙත් කෙලස් වෙනවා අඩුයි තා පුළුවන් තරම් ඒ පරතෝ සංකල්පයෙන් මේක ගත කරන්න බලන්න අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව මෙනෙහි කිරීමෙන් තොරව සක්මන ආරම්භ කරමි. ටික වේලාවකින් සක්මන ඉබේ සිදුවීම ආරම්භ වේ. එවිට සිතුවිලි නොපැමිණේ. සක්මන් කරන විට පයේ ස්පර්ශයන් නොදැනේ. හැරීමේදීද එලෙස ස්පර්ශවන බව නොදැනේ. එලෙස ටික වේලාවකින් ටික වේලාවක් කරගෙන යන විට කය පමණක් ගමන් කරන ආකාරය දිටීය. එවිට කය හොල්මනක් ලෙස ඇවිදිනවා වැනිය. හිතට බියක් ඇතිවිය. ඔබ වහන්සේගේ උපදෙස් අනුව කය ගැන අපේක්ෂාවකින් තොරව දිගටම සක්මන් කළෙමි. පර්යංකයට හිඳගත් විටත් පෙරවිඳි අත්දැකීම ඊමේ අත්දැකීමේ තිගැස්ම පැවතිනි. පරයන්ක භාවනාව පරයන්කේ ඉඳගත් ඉඳගත් විටම පිම්බීම හැකිලිම නොදැනී යයි. ඉන්පසු මූල කර්මස්ථානයේ හිත යොද වාසිතිමි. සිතුවිලි පැමිණියද නැවත සිත ගෝචර බිමට පැමිණේ. වනමුකය පෑදෙන විට එහි ඇති ජරාව පිටවන බව ඔබ වහන්සේක කළ දේශනාව සිහිවිය. එලෙස පැමිණෙන සිතුවිලි දෙස බලා සිටීමේදී වැඩිපුර රාග සිතුවිලි පැමිණි ආකාරය දුටිමි. ඒ අනුව රාග චරිතයක් යන්න අවබෝධ කර ගැනීමට හැකි විය. එම සිතුවිලි පැමිණීම ගැන පශ්චාත්තාවපයක් නැත. ඒවා පැමිණියද නැවත ගොදුරු විමේ සිත තබාගෙන බොහෝ වේලාවක් සිටිය හැක. පෙරදී වේදනාවන්ට අකමැත්තෙක් අකමැත්තක් පැවතියද එය කයේ නිරන්තර ස්වභාවය බව අවබෝධ වේ. දැන් වේදනා පවතිද්දීද මූල කර්මස්ථානයේට සිත යොදවමි. භාවනාවේ ඇති අඩුපාඩු පෙන්වා දෙන සේක්වා. ඔය මිටි ඉස්සරලිය පෙක්කන ඒ වගේ ඒ රූකඩ ස්වරූපයෙන් දකින්නට එම බයගතිය සඳහන් කරලා නැහැ. මේ කෙනාට බයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේ ඒ භාවනාදී කාටත් ඔය වැඩ වෙනවා. සමහර මේක ජයග්‍රහණයක් වාසියක් කෙලෙස් සරු තත්ත්වයක් භාවනා දියුණුවක් විදිහට සලකනවා. තව කෙනෙකුට බයක්, චකිතයක්, තනිවීමක්, කොන්වීමක්, රහින් තල්ලු කිරීමක් වගේ වැටෙනවා. එනිසා මේක කොච්චරද අපි ළඟට එන්න හදනවා අපි මේ මේ වගේ දේවල් නිසා අපි ඒක එන්න හදනක වලක් කරනවා. ඒ වළක්වන හැම එකක්ම කෙලස් බවටපත්. ඉතින් කවදා හරි මේක ලෑස්ති වෙලා මේක තමයි සොරපී කියලා ලෑස්තිලා ගියොත් මෙතෙක් මිච්චි නැති දෙයක් වෙන්නේ නැහැ. මෙතෙක් වෙලා දැකලා බය වෙච්ච දෙයට බය නැති වීම වෙනවා. මේ නිසා බුදු ජානසේ සියලු කෙලෙස් වලට බය කියලා සඳහන් කරලා තියෙනවා. බය නැතිවීමෙන් නිවන් ලබනවා. ඉතින් අපි බය ඇති කරලා තියෙන්නේ ශ්‍රද්ධාව නැති නිසා. සැකේ වැඩි නිසා. ඉතින් ළමේ කවුරුදු ඉපදිලා අවුරුදු අවුරුද්දක් මාස 6ක් විතර යනකම් එයාගේ ශරීරය දන්නේ අතපය හොල්ල හොල්ලා බලනවා මේ අනුන්ගේ දෙයක් විදිහට තමයි යාට පේන්නේ. එහෙම නැත්නම් එයා හිතනවා අම්මගේ කැලලකුයි මගේ කැලලකුයි දෙකම එකයි කියලා. ඉතින් ඊට පස්සේ තමයි අපි මේ මගේ ශරීරය කියලා තේරුම් අරගන්නේ මේ අම්මලා අපිට කියලා දීපු එක. දැන් භාවනාදී පුළුවන් මේක මගේ නෙවෙයි. මේ රූකඩේ තියෙන ඕන්නම් මගේ කියන්න පුළුවන්. අන්නේ අජ්ජත්තං වා ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විරති බහිද්ධාවා කායේ කායානුපස්සී විරති අජ්ජත් බහිද්ධාවා කායේ කායන පස්සේ වීර්ය කියලා මේක මගේ මේක අනුන්ගේ එතෙන් අජ්ජත් බහිද්ධා දෙකේම කික්ක බල බල ඉන්නකොට හොඳටම විශ්වාසයි හිත සතිය තියෙන කියලා. කාගේවත් රණ්ඩු සරුවල් හොයන්න යන්නෙත් නැහැ අතීතෙත් නැහැ අනාගතෙත් නැහැ. ඒ නිසා මේ දර්ශනය ඇති වුණාට පස්සේ පේනවා හැම කෙනාම නිවන් දැකලා තියෙන කට්ටිය දන්නේ නැතිකමයි ප්‍රශ්නේ. ඒ කට්ටිය මේ නිවනටයි බය වෙන්නේ. තනි උණයි, පාළු උණයි, කම්මැලි උණයි, එපා උණයි, නිදිමත උනායි කියලා මේකට ගෙහිලා ඒ බය නැති වෙන්න තමයි අපිට බුදුහාමුදුරු පොඩ්ඩක් සද්ධාව තියාගන්න කියලා තියෙන නිසා ශ්‍රද්ධාවෙන් මුණ දෙන්න. එතකොට ඒ බය ක්‍රමයෙන් අඩු වෙන්න ඉඩ තියෙනවා. අතිපූජනීය ස්වාමින් වහන්ස අවසරයි. සක්මන් භාවනාව. කලක සිට භාවනා කරන අයෙක්මි. මෙනෙහි කිරීමකින් තොරව සක්මන කරගෙන යමි. පතුල් වලට දැනෙන කම්පන චංචල ගති, පතුල එසවීමේදී දැනෙන සැහැල්ලු ගති පතුල පොළවට තැබීමේදී දැනෙන තදගති හා ඇතැම් විට කෙන්ඩාවල දැනෙන සියුම් වේදනා ආදී ධාතු ලක්ෂණ අත්දකිමින් සක්මන කරගෙන යා හැකිය. පය භාගයක් පමණ සක්මන් කිරීමෙන් පසු සිරුරේ සමබරතාවයේ නැතුව දෙපසට වැනෙන අවස්ථා මෙන්ම නිදිමත ස්වභාවයක්ද අත්විඳිමි. සමහර අවස්ථාවල හිත පිට ගියද ඉක්මනින් යලිත් අරමුණ කෙරෙහි සිත යොදමින් දෙපාවල චලනය දෙපාවල ස්පර්ශය කෙරෙහි අවධානය යොදා ඒවායේ ඇතිවීම නැතිවීම හා අනිත්‍ය ලක්ෂණද අත්විඳිමි. පරියංක භාවනාව මා දැන් මෙතන හිඳගෙන සිටිමි යනුවෙන් කයට සිත යොදවා හිඳගෙන සිටින ඉරියව්ව දෙස අවධානය යොමු කිරීමේදී හුස්ම ඉහළ පහළ යන අයුරු ඉබේම දැනේ. ඇතිවෙමින් පවතමින් නැතිවෙමින් යන දිගහා කෙටි ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ මුලමැද අගද ආශ්වාස ප්‍රශ්වාසයන් දෙකක් අතර පවත්නා ඊතා කුඩා විවේකය නොහොත් ગેප් එකද සතියෙන් දකිමි. මේ අතර සිත පිට ගිය අවස්ථා මෙන්ම නිින්දත් නොනිින්දත් අතර සිටි අවස්ථාද තිබුණත් වහාම අරමුණ කෙරෙහි සිත යලිත් කැඳවාගෙන හුස්ම රැල්ල දෙස බලමි. විනාඩි 10ක් පමණ ගිය පසු හුස්ම රැල්ල සියුම් වේගෙන ගොස් හිස් අවකාශයක් අත්විඳිමි. ඔබ වහන්සේ පවසන පරිදි කෙලෙස් වලින් තොර මේ විවේකය වැඩි වෙලා අත්විඳීමට මට නොහැකි විය. හේතුව අතරක් නැතුව ගලා එන කායික වේදනාවන්ය. මුහුදු රැල්ල ඊතා හෙමින් පටන්ගෙන ඉහළට එසවි ගොස් යලි ඊතා හෙමින් බැස යන පරිදි සියුම්ම පටන් ගන්නා මේ වේදනාවන් උච්චතම අවස්ථාව දක්වා පැමිණ නැතුව යයි. ඔබ වහන්සේගේ වචනයට අනුව සිරිදේ උදුව ගෙට ආවා. සිතන්නට උත්සාහ කළද තීව්‍රව දැනෙන මේ දෝමනස්ස සහගත වේදනාවෙන් මගේ පර්යංකය බිඳ දමයි. එක් අවස්ථාවක උදරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් සියල්ලම තද සුලිකු නාටුවකට අසූ පොල් ගසක කරටියෙමින් ඊතා රළු අන්දමින් පෙරලි කරද්දී මේනම් පූර්ව කර්මයක විපාකයක් මයයි ඉවසා දරාගෙන සිටියෙමි. මෙවැනි ශාරීරික වේදනා නිසා මට බොහෝ විට භාවනාවට බාධා ඇතිවිය. හුස්ම රැල්ල සියුම්මේගෙන ගොස් නොදැනෙන හිස් අවකාශය මා බොහෝ විට අත්විඳ ඇතත් එම නිකලස් තනින් ඊතරට යන්න මට නොලැබේ. පින්වත් සාමීන් වහන්ස මා කෙරෙහි අනුකම්පාවෙන් විසඳුම් ලබා දෙන සේක්වා. ඔය කාය පිළිබඳව මේ වගේ විවේක මට්ටමට ගියාට එක්ක වේදනා එක්ක සංඥා එක්ක සංස්කාර කියලා තුනෙන් එකකට අපි මුණ දෙනවා. ඒ අනුව චරිත ලක්ෂණ තුනක් තියෙනවා. කය පිළිබඳ මේ විවික ඇති වුණාට පස්සේ නැත්නම් රූප පිළිබඳ විවික ඇති වුණාට පස්සේ නැත්නම් කර්මස්ථානෙන් ගෙවිලා ගියාට පස්සේ වේදනා සංඥා චේතනා කියලා චරිත තුනක් තියෙනවා අපිට. මේ වේදනා චරිත වලට වගේ විඳීම් රාශියක් දැනෙන්න පටන් ගන්නවා. සංඥා චරිත වලට sannivedana ප්‍රශ්න රාශියක් මතුවෙනවා. සංස්කාර චරිත වලට ප්‍රාර්ථනා රාශියක් මතුවෙනවා. මොනවා හරි එකකින් අල්ලනවා. තුනක් ගියාට තුනම කරදරකාරී. ඒක දැනගන්න එක හොඳයි. ඒ වේදනාව පිළිබඳ දැනීමට වේදය කියලා කියනවා. ප්‍රතිවේදය නැත්නම් මේ අවබෝධය කියන්නේ ඒක තමයි. වේදනාව යන්තම් පටන් ගන්න තද බලලා ආය නැතිලා. ඉතින් මේක දිහා බලන ඉන්නකොට ඉන්නකොට අපි දන්නේම නැතුව එnde ende ende වේදනාවල් වලට මුහුණ දීමේ ශක්තිය, චෝදනා නොකිරීමේ ශක්තිය, මේක දුක්ඛ සත්‍ය බව තේරුම් ගන්න හිත හුරු වෙනවා. අපි වෙනද gedara හිටියනම් වේදනා නාශක පාවිච්චි කරනවා, නිදි බෙහෙත් බොනවා, බෙහෙත් බොනවා নানা ආකාර දේවල්. ඒ මොකද මේ අවබෝධය එනවර තරහට. එහෙම නැත්නම් දුකට කැමැත්ත. මේක එහෙම එකම බෙහෙත සතියම තමයි. සතහට වෙන බව දුකට වේදානන් කියලා සර්වඥාන්සිට නමක් දාලා තියෙනවා. බව දුක. ඒ නිසා මේ මූණ දෙන එක හරිය වටිනවා. කොච්චර වෙලා කරන්න පුළුවන්ද කියන එක තමයි අපිට තියෙන පෞරුෂත්වේ. ඉතින් ඒකට ආශිර්වාදයක් විදිහට තමයි අර හිස්තන විවේකේ ලැබිලා තියෙන නිසා පුළුවන් තරම් මේ පැමිණෙන වේදනාව වලට මුහුණ දෙන්න බබා උපන් ලබා උපන් හැටියට තමයි බබා හම්බෙන්නේ. අය කවුරුත් කරන එක නෙවෙයිනේ. උත්තරෙත් Taman තුලමයි තියෙන්නේ කියලා ධෛර්යමත් වෙලා ඉදිරියට යන්න. ගරුතර ස්වාමීන් වහන්ස සක්මන මා මෙතනයි සක්මනේ යෙදුණෙමි. ඉබේටම සක්මන කෙරෙනවා මිස කරන්නෙක් නැත. කකුලේ පොඩි කැක්කුමක් දැනුණත් අරමුණු නොකරම සක්මනේ යෙදුණෙමි. අරමුණක් හෝ කිසිම සිතුවිල්ලකින් තොරව සක්මනේ යෙදුණෙමි. පරයන්කය අනතුරුව පර්යංකයේ වාඩි වීමි. එයද කිසිම අරමුණක් හෝ සිතුවිල්ලක් නැතුවම ගෙවි ගියේය. ලෝම නිසලය. කිසිවක් නැත. ඇසහැර බැලුව විට සියල්ලම ඇත. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. අපි ලෝකේ අපේ හිත නිශ්චල වෙච්චා ලෝකෙම නිශ්චලයි. හිත කැළඹුණොත් ලෝකෙම කැළඹිලා. ඒ නිසා අපි කියනවා හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ. ඒ නිසා ව්‍යාරවි යෝගෝ දයා යුවා. What you see that you are කියලා කියනවා. උඹට පේන්නේ උඹේ හිත තමයි. ඒක කැළඹිලි හිතින් බැලුවොත් ලෝකෙ ඔක්කොම කැළඹිලා තියෙනවා. තැම්පත් හිතින් බැලුවොත් ලෝකෙ ඔක්කොම තැම්පත් වෙලා තියෙනවා. අනේ සමීකරණ හිත ඔළුවේ තියාගෙන බලන්න ලෝකේ නරකයි කියලා කවුරු හරි කියනවනම් ඒ කියන හිත නරක කර කියලාවත් තමයි. අනේ මේ ලෝකෙ කොච්චර හොඳයිද අපිට සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. මේ ධාතු ගුණ පෙන්වන එකක් කියලා හොඳ පැත්තෙන් බැලුවොත් හිත හොඳ වෙච්ච වෙලාව. ඒ නිසා මේ කණ්ණාඩියකින් බලනවා වගේ ලෝකේ කියන්නේ මගේ හිතේ ස්වરૂපය කියලා හිතාගෙන බලන්න. පින්වත් සාමින් වහන්ස සක්මන් භාවනාවේදී පායට දැනෙන ස්පර්ශයන් විඳිමින් තාලයකට දෙපා තබමින් ඇවිදින්නාක් මෙන් දැනේ. සිතට අරමුණක් පැමිණියද නැවත සතිය පවතී. සමහර විටක සිතුවිලි කිහිපයක් ඔස්සේ ගියද නැවත පායට සිත පැමිණේ. පායේ ලනුපැදුර දැනෙන රළු ගතිය ඔස්සේ සැහැල්ලුවෙන් નિરાයාසයෙන්ම සක්මන් කරන ගතිය ඇත. හිත සතුටින් සැහැල්ලුවෙන් ගමන් කරයි. පරයන්ක භාවනාව හුස්ම හිත යොමු කරමි. හුස්ම හොඳින් ඉහළ පහළ යන අයුරුත් ශාස්ත්‍රීය ස්වභාවයත් විඳිමි. හුස්ම රැල්ල සියුම් වී නොදැනී මෙය පරයන්කේදී ඊතා ඉක්මනට අත්විඳිමි. ඉන්පසු හුස්ම රැල්ල නොදැනෙන විට හීනෙන් වගේ අරමුණු පැමිණේ. ඒවා දැන් මතක නැත. අරමුණු පැමිණි විට නැවත මම ඒයින් මිදී හුස්ම රැල්ල බැලීමට යොමු වෙමි. නිදිමත නැත. මෙසේ ඊතා සියුම් භාවයටපත් වූ ඇති නැති හුස්ම රැල්ලයි නැවත සිතුවිලි අතර හිත පවතී. සියුම් සියුම් හුස්ම රැල්ලේ සිටීමට කම්මැලිය. කරුණාවෙන් මේ පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. කියන්නේ සියුම් වෙනවා දකින්ද අරමුණු සියුම් වෙනකොට තමයි අපිට කම්මැලිකම එන්නේ. ඒ කියන්නේ කෙලෙස් සියුම් වෙනවට අපි කැමති නැහැ. කෙලස් ගොරෝසුව තියෙනකොට අරමුණු කරනට ලේසි සතිය පිටවනට ලේසි නිින්ද යන්නේ කෙලස් අඩු වේගෙන එනකොට හිත කෙලින් තියන්න බෑ හිස්මල්ල කෙලින් නොසිතී වගේ ඒක ඇදගෙන වැඩනවා ඉතින් ඒකට ගැළපෙන්න සතියත් ශ්‍රද්ධාවත් වැඩි කරගන්න ඒකට අවදි වෙන්න සතියත් එක්ක අප්‍රමාදේ යන්න ඕන අප්‍රමාදීව බලන්න ඕනේ කෙලස් අඩු වෙනකොට අපි හැම වෙලාවෙම පෙරලි කරනවා පෙරලි කරලා ආයෙ කෙලස් මට්ටම අරගෙන කියනවා හරි කරදරයි කෙලස් වලින් කියලා. වලට අපිම තමයි මේ කෙලස් වැඩි කර ගැනීම සඳහා දවස් 30ෙම යාළුවෝ හදාගෙන කතන්දර හදාගෙන වැඩ යොදාගෙන මේ වැදගත් කෙනෙක් කියලා කියාගෙන කෙලස් කරදර පොඩි බැඳගෙන ගැළපිට පටවාගෙන මේ ජීවන වගේ යන්න හරි ආසයි. කෙලස් නැති කරන මාර්ගය බුදුජානසී කියලා තියෙන එකත් කරලත් තියෙනවා හරි ගිහිල්ලත් තියෙනවා නමුත් ඒකට කම්මැලිකම එනවා. මුතිය කම්මැලිකමටම කාලකන්නිකම කියලාත් කියනවා. ඒ නිසා අනිත් පැත්ත හැරෙන්න අනිත් එකේ මුල හරිය තියෙනවා ඒ සක්මන් කරනකොට තියෙන සනීපය පරියන්කේ ඉන්නකොට තියෙන සනීපය ඒ සක්මන් කරනකොට තියෙන සනීපේ බලන්න පොඩි වීඩියෝ එකක් හදලා තිබුණා ළමේ කිස්සල්ලාම කෙලින් ඇවිදින හැටි වැටි වැටි ඇවිදිනකොට ඒ ළමගේ තියෙන සතුටු මූණ දෙමාපිය දෙන්න කොච්චර සතුටුද කියලා. ඒ වගේ අපි සක්මන් කරනකොට පීවරක් පීවරක් පාස වැටෙන්නේ නැතුව පුදුමාකාර සතුටක් ඇති වෙනවා පුංචි බබෙක් ඇවිදින්න ඉගෙන ගන්නවා වගේ. ඒ වගේම බබා ඉපදිලා හුස්ම ගන්නකම් මේ බබා හුස්ම ගැනීම සඳහා විවිධාකාර දේවල් කරනවා හුස්ම ගත්තේ නැත්තම්. කකුල් දෙක අරලා ගහලා වතුරේ කොබලා චෑ ගාපු ගමන් අන්න අම්මට සන්තෝෂයි, දොස්තරට සන්තෝෂයි, පොඩි එකා විතරයි අප්සෙට්. ඒ හුස්ම ගන්න පටන් ගන්න දවස. ඒ වගේ ආනාපානේ පටන් ගන්නකොටත් අමුතු සතුටක් තියෙනවා. හරියට පොඩි එකා බොක් ඇතුලේ ඉඳලා එළියට ඇවිල්ලා ඉස්සල්ලාම හුස්ම ගන්නවා වගේ. ඒ වගේ අලුත් ළමා ලදරු එහෙම නැත්නම් ආධිකම්මික හිතක් තියාගෙන ඉන්නවනම් හැම පියවරක්ම නිවනට තියෙන. මහා ලොකු දේවල් බලාපොරොත්තු වුණොත් එහෙම කුම්මැහි වුණොත් එහෙම ජීවිතේ රසයක් නැහැ. නිසා තබන තබන පියවරක් ඉස්සල්ලාම බබෙක් තියෙන පියවරක් වශයෙන් හිතන්න. ගන්න ගන්න හුස්මක් ජීවිතේ ඉස්සල්ලාම ගත්ත හුස්ම විදිහට අරගෙන කල්පනා කෙරුවොත් දවසට කොච්චර සතුට වෙන්න පුළුවන්ද? ගෞරවනීය සාමින් වහන්ස මම ඊයේ උදෑසන සක්මනේදී ලනුපැදුරේ ගොරෝසු බව දැනගනිමින් මුලදී ඔසවනවා ගෙනියනවා තබනවා යනුවෙන් සිතමින් සක්මන් කළත් පසුව ඊතා සැහැල්ලුවෙන් දෙපා වෙත හිත පිහිටුවාගෙන සක්මන් කළමි. සිත සමහර වෙලාවට විසිරෙන බව දැන නැවත වහාම දෙපා වෙත යොමු කළෙමි. පය භාගයක් පමණ වන විට මට පය ඔසවන්නට පවා අපහසුයක් දැනුණා. ඉදිරිය අඳුරු ස්වභාවයක් ගත්තා. පසුව මම ලනුපැදුරේ කෙළවර ඇති ආසනයේ විනාඩි 10ක් පමණ වාඩි වී සිටින ඉරියව්ව දෙස බලාගෙන සිටියා. ඉන්පසු මම භාවනා ශාලාවේ පර්යංකයට පැමිණියා. පර්යංකයේ සිටියේදී ආනාපාන සතිය වැඩුවා. මුලදී දීර්ඝව ආශ්වාස ප්‍රශ්වාස දැනුවා. සමහර වෙලාවට ගැඹුරු හුස්මගත් බවක් දැනුණා. මද වේලාවකින් හුස්ම කෙටි වෙමින් නොදැනීම ගියා. මගේ සිරුර ගලක් මෙන් තද බවටපත් වුණා. මම වාඩි වී සිටින ඉරියව්ව දෙස සිත යොමු කළා. එවිට මට දැනුනේ හිස් අවකාශයේ හිඳගෙන සිටින බවත්, පපුව උස් පහත් යන බව යාන්තමට දැනුණා. හිස කීප වරක්ව පහත් වී එන බව දැනි මම හිස කෙලින් ඔසවා තබා ගත්තා. කිසිම වේදනාවක් හෝ බාහිර ශබ්දයක් ඇහුනේ නැත. පැයකට පමණ පසුව මම පර්යංකයෙන් නැගිටීමට උත්සාහ කළත් ගතේ තද ගතියත් දිනෙත් විවර කිරීමට අපහසුතාවයකුත් තිබුණා. ක්‍රමක්‍රමයෙන් කයේ ලිහිල් බවත් දිනෙත් විවර කර ගැනීමටත් හැකි වුණා. සියුම් සතුටක් හිතට දැනුණා. තව වේලාවක් පරයන්කේ සිටියානම් හොඳයි කියා සිතුණා. මේ පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ඔය වගේ වෙලාවක පරියන්ගේ නැගිටින්න උණයි කියමුකෝ. ඒත් පරියන්ගේ නැගිටට පස්සේ මේ ඇතිවෙච්ච තත්ත්වේ දිහා බලන් හිටියොත් ඊට පස්සේ කරන ගොඩක් වැඩ කරද්දි මේ සතිය දිගට පවත් ගන්න පුළුවන්. ඒ නිසා උපයාගත්ත සතිය වතුර දාහක් ඇදලා කලේ බින්ද වගේ බිම දාන්න නැතුව ඒක පවත් ගන්න. ඒකට පුළුවන්නේ නැගිටින්නෙම නැතුව ඉන්නත් පුළුවන් වෙයි. ඉතින් එතකොට තේරෙනවා මේ ලෝකේ කොච්චර සද්ද තිබුණත් අහන්න නැතුව හිටියොත් සද්ද සද්ද නෙවෙයි. ඉතින් ඒ නිසා මේ මහා මහායාන බුද්ධඝමී කියනවා අද්ද කැලයක් මැද කවුරුත් නැත්නක විශාල හඳුන් ගහක් පෙරලෙනකොට සද්දයක් එනවද කියලා. අහන්න කෙනෙක් නැති තැනක ගහක් පෙරලෙනකොට සද්දයක් එනවද කියලා. මේ සද්ද තිබුණාට අහන්න කෙනෙක් නැහැ. ඒ නිසා සද්ද අපිට කරදර කරනවා නෙවෙයි. අපි මේ අහ කියන සද්ද අහලා සද්ද වලට කරදර කරන තරම් අමන જાතියක් කියලා විස්තර කරලා දෙනවා. සද්ද ඊට එන්නේ යන්න. අපි අහලා මට බැන්නා කියලා මට ස්තුති කරා කියලා මේ කතන්දර ගොතනවා. ඕනේ නම් සද්ද අහන්න නැතුව ඉන්න පුළුවන්. රූප බලනවායි කියන්නේ සද්ද අහන්න නැතික තමයි. ඒ නිසා මේ එකින් එකට එකින් එකට යටපත් වෙන දේවල් දිහා බලලා අපි මයෙන් කොච්චර හිත පීඩා ගන්නවද කියලා බලන්න. හිත කරදර ගන්නවද කියලා බලන්න. ඒ තමයි අමනකම කියන්නේ. ඒක පුත්තජනයේ හැටි මේ කොහොදෝ යන සද්දවලට අහ කෑන්නයි දාගෙන ඒක කතන්දර ගොතන. ඒ නිසා මේකෙන් බේනවා සද්ද තිබුණට නාහා ඉන්න පුළුවන්. එහෙන් නැති වෙලාවක් තියෙනවා. හැබැයි ඒක ශිල්පෙන් ගන්න ඕනේ. අන්න ඒක නැවත නැවත කරලා බලන්න සද්ද නිලීන කරලා දාන්න. සද්ද නෑහෙන මට්ටමටපත් කරන්න පුළුවන්. ගෞරවනීය සාමින් වහන්ස අවසරයි මා අද දින උදේ පරයන්ක භාවනාවේදී ලැබූ අත්දැකීම් මෙසේ විස්තර කරමි. අද උදේ දාණයෙන් පසු භාවනාවට ඒ සඳහා පිළියෙල වී තිබුණු උඩු මහලට ගොස් සක්මන් කළෙමි. ටික වේලාවක් සක්මන් කරමින් සිට පරයන්ක භාවනාවට ඉඳගතිමි. අද මුලින් මට මම දැන් මෙතන යන චිත්තක්ෂණයට අනුගත වීමට අමතක විය. එහෙත් මා ටික වේලාවක් ආස්වාස ප්‍රස්වාස දෙස බලමින් සිටින විට මට අභ්‍යන්තරයෙන් මම දැන් මෙතන කියා කියවුනි. ඒ අනුව මම එතෙන් සිට එන එන හැම අරමුණක්ම මම දැන් මෙතන යන චිත්තක්ෂණයට අනුගත වෙමින් භාවනා කෙලිමි. ශබ්දයක් දැනුණත්, සිතුවිල්ලක් ආවත්, වේදනාවක් දැනුණත් වගේම ශරීරයේ සියලුම දැනීම් වලදී මම දැන් මෙතන යන චිත්තක්ෂණයට අනුගත වූයෙමි. මෙසේ සිටන විට අභ්‍යන්තරයෙන් මට විතක්ක ਵਿਚාර කියා වචන දෙකක් දැනුනි. මෙසේ කය දිහාම බලමින් සිටින විට සිත උඩට උඩටම ගමන් කරන්නට විය. මෙසේ බලමින් සිටින විට කැමැත්තක් ඇති වෙලා කියලා තවත් වචනයක් දැනුනි. එවිට මම දැනගත්තා මම මේ ධර්මතාවයට කැමැත්තකින් සිටින බව. ඒ අවස්ථාවේදී එසේ දැනුන විට ක්‍රමක්‍රමයෙන් පහළට එන්ට විය. ටික වේලාවකින් මේ தත්ත්වය නැති විය. මෙසේ මම දැන් මෙතන යන චිත්තක්ෂණයට අනුගත වෙමින් කය දෙසම බලමින් සිටන විට කය එක ස්ථානයක් විවර වී රතු පාට ලේ මෙන්ම කළු පාටට හුරු ලේද එම ස්ථානයේ දැర్శණය විය. ඒ ලේ සියල්ලම තද බවටම පත් වී තිබුණි. එවිටත් ඒ දුටු විටත් මම දැන් මෙතන යන චිත්තක්ෂණයට අනුගත වූයෙමි. තවත් පිටක මෙසේ පර්යංක භාවනාව වඩද්දී ආස්වාස ප්‍රස්වාස දෙක බලමින් සුළු වේලාවක් යද්දී රෝදයක් ඊතා වේගයෙන් කැරකෙමින් තිබී ක්ෂණයකින් ඒ කැඩුනි. ඒ කැඩීමත් සමගම රෝදයේ කැරකීම නතර විය. ඒ කැඩුණු තැන හිඩසක් තිබුණි. ගෞරවනීය සාමින් වහන්ස මම දැනගන්න කැමතියි මාර මුලින් කියූ අයුරින් මම දැන් මෙතන යන චිත්තක්ෂණයත් සමග කය දෙස බලමින් කරන භාවනාව යහපත් වේදයි කියා. එහි යම් කිසි දෝෂයක් ඇත්නම් ඒවා පහදා දෙනමින් ඊට ගෞරවයෙන් ඉල්ලා සිටින අතර මා කරගෙන යන භාවනාවේ ඉදිරිය සඳහා මට උපදෙස් ලබා දෙන මෙන් নমස්කාර පූර්වකව අයද සිටිමි. ඔබ වහන්සේ කරගෙන යන්නා වූ මෙම සාසනික සේවයේ চিරාත් කාලයක් කිසිම බාධාවකින් තොරව කරගෙන යාමට රත්නත්යේ ආශිර්වාදයේ සියලු දෙවි රැකවරණය රත්නේ. මොන ක්‍රමේ හරි සතිය වඩන්න උදව් වෙනවනම් හොඳයි. සතිය වඩන්න බාධා කරනවනම් හැම දෙයක්ම බාධායි. ඒ නිසා බලන්න මේ කරන ප්‍රයත්නයේදී අපිට තියෙන්නේ අපිට සියලු සැප සම්පත් ලැබලා දෙන බුදුජානක ඒ කායන මාර්ගය කියලා කියපු මේ සතිය වැඩෙන්න උදව් වෙනවා නම් එච්චර තමයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් සතිය මොකද්ද කියලා අඳුරාගත්තට පස්සේ ඒකට අනුග්‍රහ කරන්න තමයි අපි සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්නේ. ඒක සඳහා ওই විදිහට මෙනෙහි කිරීම හෝ මොන හරි දන්න දහංගටයක් දාලා පුළුවන් තරම් සතිය වැඩෙන්න වැඩ කරන්න. ඒකෝට සතිය විසින් ඉදිරියේ අපේ භාවනා ඉදිරියේ යා කරලා දෙනවා. වැටෙන වැටෙන වෙලාවේ සතිය නැගිටලා තබා ගැනීම සඳහා අපි අදිෂ්ඨාන පූර්වක වෙමු. ඒ වගේම සද්ධා සම්පන්න වෙමු. සතිමත් වෙමු. එතකොට ඉදිරිය මිසක් අපස්සක් නෑ ආයි. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. පසුගිය කමඨහන් වார்த்தාවට ඔබ වහන්සේගෙන් උපදෙස් වූයේ සිතුවිලි වලට බය නොවන ලෙසත් සිතට නිදහසේ යන්න දෙන ලෙසත්ය. දවස පුරාම හොඳින් සතිමත් විය හැක. පරයන්කේදී මෙන්ම සක්මනේදී අනෙකුත් වැඩවලදීද සැරෙන් සැරේට සිතට අරමුණක් නොගෙන සිටිය හැක. සක්මනත් අනෙක් වේලාවත් එකසේ දැනේ. සිතවිලිද සැරින් සැරේට ගලාගෙන එයි. ඒ වයින් බොහෝ ඒවා රාග සිතවිලි හා මාන්නේ නෙනේවා වේ. ඉඳහිට පරයන්කවලදීද හොඳින් අරමුණු ගෙවි ගොස් බලා සිටින විට එකපාරටම විදුලි කොටනවා වගේ මෙවැනි දැනීම් ඇති වී ඇත. අනෙකුත් වෙලාවට සිතවිලි වලට බය ඇති වූ වෙලාවන්ද ඇත. එවැනි වෙලාවට හිත ඇතුළත කතාව පටන් ගනී. සමහර කතා බය නොවන ලෙස කියයි. සමහර ඒවා සිතිවිලි වල ප්‍රබලත්වය වැඩි කරයි. මාන්නෙන් සිතුවිලි බොහෝ විට එන්නේ ඇතුළත කතාවෙනි. සමහර ඒවා ධර්ම කරුණු ගැන තව කෙනෙකු සමග තර්ක කර දිනයි. තවත් පිටක අනුන්ට උපදෙස් තවත් අවස්ථාවලදී වෙනත් කෙනෙකුගේ වරදක් කියන විට ඇසි මම එවැනි වරදවල් කරන්නේ නැති කෙනෙකුයයි උදම්මනයි. ඉඳහිට දේශසහගත සහ ඉරිසියා සහගත සිතුවිලිද පැමිණේ. මෙසේ සිතුවිලි නිරීක්ෂණය කරමින් සිටින විට දැනනුවේ කය තුල භූතයකු රිංගාගෙන ඇති හැඟීමකි. නමුත් කොතරම් සිතුවිලි පැමිණියත් ඒ දැනගන්නේ සතියෙන් බව සතුටු උනේමි. සිතුවිලි තිබියදීම අරමුණද හොඳින් නිරීක්ෂණය කළ හැකි වේ. එසේ දිගටම සතියෙන් සිටන විට සිතුවිලි දිය වී යන බවක් හැඟේ. සතිය නැති වී යන අවස්ථා නිරීක්ෂණය කළ විට සිත පිට ගියේම නැත. දවසේ තනින් තන මා සොයා ගැනීමට නොහැකි වේ. සක්මනේදී මේ සෑහෙන වාර ගානක අත්දැකිය හැක. මේ කමඨහන් වාර්තාව ලියූ පසුද සෑහෙන වේලාවක් විසිර තිබුණා. මෙවැනි වාර්තා ලිවීමෙන් හානියක් වේ යයි බයසහගත සිතුවිලිද සැරෙන් සැරේට සිතට එන බව නිරීක්ෂණය කළ හැකි විය. භාවනාව ඉදිරියට කරගෙන යාමට ගෞරවනීය ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා. වාක්‍යවල නිදුක් නිරෝගී වේවා. කියන්නේ බෑ. අන්තිම වාක්‍යය ආයෙ කියන්නේ. ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා. අනේ එහෙම නැත්තම් නිකන් භාගයට යන්නේ. ඉතින් මේ හිතවිලි කතාව නිසා කියන නිසා මම මේ කියන්නේ මේ හිතවලින් කීයක් හිතන දේවල්ද කීයක් හිතෙන දේවල්ද කියලා බැලුවොත් බය හිතේ 95%ක්ම හිතෙන දේවල්. ඒවට කනගාටු වෙන මිනිහා තමයි පුතත්ජනයි කියන්නේ. හිතන දේවල් වලට කනගාටු වෙනවට කරනවා හිතෙන දේවල් වලට කනගාටු වෙනවා කියලා කියන්නේ අහල යන නයි රෙද්දාසේ දාගනිනවා. චේතනා විතර අපිට කර්ම රැස් කරන්නේ අචේතනිකව පහළින් හිතවිලි වලින් කර්ම රැස් වෙන්නේ නැහැ. ඒකට ඕනේ නම් කරදර වෙලා කර්මයක් කරගන්න පුළුවන්. ඒක තමයි පුත්තජනයාගේ වැඩේ කොහෙදෝ යන හිතවිලි අල්ලගෙන Taman හිතනේව නෙවෙයි හිතන හිතවිලි ඒ හිතන හිතවිලි වලට දුක් කරදර ගන්නවා මේ වගේ ලියනවා ඊට පස්සේ ලියන එක හොඳද කියලා අහනවා ගොඩක් වැඩ. ඒ නිසා මේ මම නිතර මතක් කරනවා thought without a thinker කියන පොත මාක් එප්ස්ටයින්ගේ පැහැදිලිව පෙන්නනවා මේ එක්ක ඉස්සල කරන කියන සද්ද නිසා හිත කරදර වෙනවා. සද්ද නැහා ඉන්න පුළුවන්. සද්ද නැහැ හින තැන්න ගන්න පුළුවන්. හිතවිලි ආවට හිත කරදර ගන්න නැතුව ඉන්න පුළුවන්. මම හිතනවා නෙවෙයිනේ. හිතෙන. ඒ හිතේ වෙන හිතෙන හිතවිලි දුක් කරදර ගත්තොත් Tamanට අකුසල් සිද්ධ වෙනවා. Taman මේ අහගෙන එකක් තමන්ගේ මල්ලේ දාගන්න. ඒ නිසා හුදුවට බලන්න අපි කොච්චර දක්ෂද කියලා හිතපයි කැඩිලා නැහැ, දතිය අමාරු නැහැ, කටිය අමාරු නැහැ, බඩේ අමාරු නැහැ, මොකක්වත්ම නැහැ. අහ කියන හිතවිල්ලක් අරගෙන ඒක දිගහැර මේ රාග මේ ద్వේෂ මේ මෝහ කියලා මේවා මේ හිතෙන දේවල් බව දන්නේ නැති නිසා මම මාගිය කරගත්තොත් දුකයි මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ නොවේ ආත්මේ නෙවෙයි කියන බුදුහාමර අපිට ජපමන්තරයක් කියලා දෙලා තියෙනවා ඒකෝට තියෙනවා මේ හද්ද මේ මේ ජීවත් වෙන තාක් මිනිසු මේ හිතවිලි දුක් පීඩාවක් කරගන්න හැටි ඒ තරම් දුකට කැමැති බව දුවර දිගටම ওই විදිහටම කරගෙන යන්නේ ඒක නේතම්මම නේතෝ හමත්මින මේතෝ අත්තා මේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියන පැත්තෙනුත් කීයට කීයක් මම හිතන දේවල්ද ඉබේ පහළ වෙන හිතන දේවල්ද කියලා බලන්න එතකොට තේරෙයි පිස්සු ප්‍රමාණය. තමන්න කොච්චර මෝඩකමද තියෙන්නේ මේ අහ කියන හිතවිලි අල්ලන කතන්දර ගොතනේ. අතිගෞරවනීය සාමින් වහන්ස පරයන්ක භාවනාව දෑස පියාගත් විගස හිස් අවකාශයට අවදි යෙනි ඇතම් පරයන්කවල දිගු හිස් බවකි. විටක ඇති වී නැති වී යන සිතුවිලිය. අරමුණු ඇති නැති ලෙස මාරුවේ. සිදුවන දේම අවදියෙනි. පරයන්කයට පෙරත් පරයන්කයේදී ඉන් නැගිට ගිය පසුවත් එක ලෙස අවදියෙනි. පරයන්කයක් ආරම්භයේදී තිත්තිත් ලෙස අවකාශයක් බොහෝ විට දිස්වේ. පරයන්කේ අවසානයේදී දැස් විවෘත කළ විට දකින දකින පෘෂ්ඨය තිත්තිත් ලෙස දිස්වේ. එක පර්යංකයකදී හිස් අවකාශයක ඉන්නවා යයි අවදියෙන් සිටින විට ඉන්පසු ඌයේ කුමක්දයි මතක නැත. දැස් විවෘත ඌයේ මම ඉඳගෙන ඉන්නවා යයි දැනුණු විටය. දල වශයෙන් පැය කාලක් ගත වී තිබුණි. සක්මන් භාවනාව නිකන්ම ඉදිරියට ඇදී. ඇතැම් විට අරමුණු රහිත හිස් බවකි. ඇතැම් විට දෙපා ස්පර්ශය සිතුවිලි සහිතයි. දිගටම කෙරෙන ක්‍රියාවලියක් ලෙස සිතුවිලි, ශබ්ද, වේදනා හා ඒ අතර හිස් බව දවස පුරා අත්දකි. පර්යංකයෙන් සක්මනටත්, සක්මනෙන් පර්යංකයටත් අනෙකුත් වැඩවලදීත් අරමුණු රහිත හා සහිත බව එකලෙස ඇත. සමසිත පවති. එවිට මුළු දවසම සතියෙන් බව දැනේ. මෙලෙස රිට්‍රීට් එක එකේ දෙවන දවසේ අගභාගයේ සිට හිතේ තිබූ ලොකු වේදනාවක් බරක් ගැලවී නැති වී ගියාසේ දැනේ. ඊතා සැහැල්ලුයි. සතිය පිහිටවීමට පෙරත් සිතේ ස්වභාවය මෙලෙසම පැවතියත් විවිධ අරමුණු ඇති නැති බව නොතේරුනේ සතිය නොදැන ගැනීම නිසාම බව දැනේ. ගෞරවනීය සාමින්හන්සේට දීර්ඝායු වේවා. තෙරුවන් සරණයි. ඔය එතකොට කියනවා මේ මේ මොහොතේ තියෙන ඒ සම්තතිය පැවැත්ම දකින්නකොට භවනා නොකරත් තිබුණෙත් ඕකමයි, එන්නෙත් ඕකමයි, ඉස්සරහින් එක්කනාගේ තියෙනෙත් ඕකමයි. ඒ කට්ටිය දන්නේ නැති වුණා. සතියෙන් හිටපු නිසා මට දැන් සහැල්ලුවක් තියෙනවා අනිකයට සහැල්ලුවක් නැහැ. මොකද අනික ඒක මම කියාගෙන මගේ කියාගෙන ගොඩ ගහ ගන්නවනේ. මේ සතිමත් වීමෙන් මොනම දෙයක්වත් වෙනසක් වෙන්නේ නැහැ. මේ සිද්ධ වෙන පව් මේ සිද්ධ වෙන දුක් මම නෙවෙයි කියන්නේ බොහෝම සාධාරණ පසුබිමක් සකස් වෙනවා. උගා තීක්ෂණ බුද්ධිමත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් හොඳ සම්මාදිට්ඨියක් තියෙන්න ඕනේ. මේ දේවල් වුණාට මම මොකටදී කරදර ගන්න? රූප පෙන්ුණාට පොට්ටෙක් වගේ හිටපන්. බද්ද ඇහුණාට කණෙක් බීරෙක් වගේ හිටපන්. ඇඟට මේ දේවල් දැනුණාට අන්තභාග රෝගියෙක් වගේ හිටපන්. බැරිම නම් මලමිණියක් වගේ වෙලා හිටපන් කියලා බුදුරජාණන්සේ බැරිම දේ කියලා තියෙනවා. ඉතින් එහෙම ඉඳ ගියාම පේනවා ඒක තමයි ස්වභාවය. නමුත් ඒකේ දුක් කරදර ගත්තේ නැත්නම් ඒකට නිකන් උණ වාගේ. එහෙම නැත්නම් නිකන් ඇඟට නිකන් කරප්පම් වාගේ. ආශාත්මක ගතියක් තියෙනවා. අපේ නැත්නම් කාගේ හරි දුකක් ගන්නවා. මේ මොහොත නැත්නම් අතීතය ගන්නවා, අනාගතය ගන්නවා. ඉතින් ඕක කී කියා ඉන්නවා. අනිත් එක්කනට හරියට ඒව නෑ වාගේ. අනිත් එක්කනත් ඒතරම තමයි ඉන්නේ. ඒ නිසා භාවනා කරන සම්මස්න ඥානෙ පහළ වෙනකොට ඒ ත්‍රිකාලය පිළිබඳවත් ඉස්සරහ පස පිළිබඳවත් තියෙන මේ සේරම එකමයි දන්නේ නැත්නම් අසතිමත් නම් අවදීන් නැත්නම් මේක දුක. දන්නවනම් සතිමත් නම් අවදීන් නම් තේරෙනවා. අනේ බුදුහාමුදුරු දීපු දේ කාලය දේශේ සීමාවක් නැතුව අපිට බුද්ධ විඳින්න පුළුවන් හැබැයිකට විශේෂ ඥානයේ එකලස් වීමක් අවශ්‍යයි. ඒ නිසා පුළුවන් තරම් ඒ එකලස ලබා ගැනීම සඳහා කියනවා සතියත් සද්ධාවත් සීලියත් කියන මේ තුන පුළුවන් තරම් රකින්න. ඒකට තමයි කරදර ලෝකයේ කරදර වලින් පීඩා නොවි ඉන්න පුළුවන් චිත්තක්ෂණ ගන්න වැඩි කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනාව පළමු විනාඩි 15 තුලදී හුස්ම ඇදීමත් වැටීමත් බොහෝ විට දැනුනේ උගුර යට පපු ප්‍රදේශයේ ඉස්සීමක් පහත්වීමක් ලෙසය. මේ අතර විටින් විට නාස් කුහර තුලින් සීතල අංශු රාශියක් ඇතුල් වන බව දැනුනමුත් සාමාන්‍ය උෂ්ණත්වයෙන් පිටවන වායු ධාරාවේ අංශු එතරම් පැහැදිලිව නොදැනුනි. ඉන්පසු වැනි යනෝදා සුවඳත් තදින් දැනුනි. මෙයද ඇතුල් වුණු අංශු වලින් මිස පිටවුණු අංශු වලින් නොවිය. උකුල මත තිබුණු එකිනෙකට බැඳි අතැඟිලි උන් හිටි ගමන් අතැඟිලි මිස මගේ අතැඟිලි නොවන බව දැනුනි. A set of unrelated fingers only. ඉන්දවා තිබූ මුළු සුරම ප්ලාස්ටික් ගොඩක්සේ සැලෙන බව දැනුනි. මූල කර්මස්ථානයේ තිබූ සිත එකවර කෑගසූ බල කෑගසූ බලුනාදයක් කරා ගැස්සී ඇදී ගියේය. මේ තුල ක්ෂණයක් ක්ෂණයක් පාසා සිදු වුණු නාද වෙනස්කම් මගින් සිදු වුණු විඥාන සංඥා වින්දනහා චින්තන ඇතිවීම නැතිවීම පැහැදිලිව වැටහුණි. සක්මන කොරිඩෝවේ භාවනා ශාලාවට ඇතුල් වන දොර අසල සිට එහි ඇති ලනුපැදුර දිගේ එහි කෙළවර ඇති ඇටසැකිල්ල දක්වා පියවර 62ක් පමණ ආපසු පටන් ගත් තැනට ඒමට පියවර 70ක් පමණද ගණන් කළ හැකි විය. පළමු විනාඩි 10 තුල මෙම සම්පූර්ණ වට 6ක් පමණ යා හැකි විය. ක්‍රමෙන් දැනුණු ශරීර වෙහෙස වැඩි විය. පියවර 32 44 පහු කරන විට කීප වතාවක්ම සිරුර දකුණට වීසිවන ගතියක් ඇතිවිය. වැටීම වළක්වා ගත්තේ එකෙනෙහිම දකුණු පාදයට ඉදිරියෙන් හරහට තිබූ වම් පාදෙනි. crossover left. වරක් මෙම ගතිය ආපසු භාවනාව ශාලාව දෙසට යන විටද මෙම විනාඩි 32 40 අතරම සිදුවිය. ලනු පැදරේ ටයිල් වලට පා තබන්නට සිදු වූ විට මෙහි ඇති සුමට සීතල ලිස්සන සුළු ගතිද හොඳින් දැනුනි. ඇට සැකිල්ලාසල මදක් හිටගෙන සිට නැවත සක්මන ආරම්භ කිරීමට සිට පසුවට විහිදී තිබූ දකුණු අතේ වම් අතේ මණික් කටුව ඇල්ලූ විට දැනුනේ හුදෙක් අතක් ඇල්ලූ ලෙසය. ඉදිරියට යෑමට උපදෙස් සිතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුව පතමි. කොහොම මේ විස්තර බලන් ඉඳින්ද සමහරලාට වේගය අඩු කරන්න වෙනවා. මේ විස්තර වාර්තා වැඩි කරනවා. සමහරට වේගය වැඩි වෙනවා. ඒ නිසා හරියට මේ කන්දක් නගිනකොට එන්ජින් එකේ ගවර්නර් එක අඩු වැඩි කරලා පෙට්‍රල් ගන්න වෙනස් කරලා දෙනවා. ඇක්සලරේටර් එක විතර නෙවෙයි. අන්න ඒ වගේම ඒක ඇතුලේ තියෙනවා ඒ ගවර්නින් සිස්ටම් එකක්. ඒතර හොඳට පේනවා කන්දක් නගිනකොට අපි වැඩ කරන හැටි, පල්ලමක් වහිනකොට වැඩ කරන හැටි, වංගුවක් ගන්නකොට ඒකට සාපේක්ෂව ඇඟේ තියෙනවා. තක්මන් කරනකොටත් වේගය වැඩි නම් අඩු කරන්න වෙනවා. වෙහෙස ගතියක් දැනෙනවා. ඒත් සතිය කැඩෙන්නේ නැහැ. ඉතින් එහෙම කරන්න කරන්න ශරීරේ මේ අභ්‍යංගනය කියලා කියන්නේ මසාජ් කරනවා කියලා කියන්නේ. අන්නේ විදිහට මුළු ඇඟම මසාජ් වෙනවා. ඉතින් ඒක හරියට දවස පුරාම කරනවා නම් කන ආහාර හොඳට දිරවනවා. ලෙඩ රෝග නැති කරනවා. පුතේන්සේ ආනිසංශ පහක් පෙන්ලා දීලා තියෙනවා. ඉතින් එහෙම නොකරපු එක්කනහට මේ කකුලේ අරම ඇනිනවයි කියලා රිදෙනවයි කියලා නොකර නිකන් ඉන්නවා. ඉතින් ඒක තන්නේ කර වීර්ය අඩු වෙන බුබ්බඩ කම්මැලි බත් බූස වැඩක්. ඒ නිසා මේ වේදනා වෙනස්කම් දැනුණත් ඒකට ගැළපෙන විදියට වේගය අඩු වැඩි කරමින් දුරට සක්මන් කරන විශේෂයෙන් මේ වැහිබර කාලගුණයේදී ගාක් ලෙඩ වෙනවා. ඒ අවශ්‍ය ප්‍රමාණයට දාඩි දෙන්නේ නැත්නම් අවශ්‍ය ප්‍රමාණයට ක්‍රියා කරේ නැත්නම්. ඉතින් ඒකට ගැළපෙන විදියට මේ වේගය අඩු වැඩි කරමින් ශරීරයේ සම්බර භාවයේ පවත්වමින් සතිය දිගට පවත්වන්න කියන තමයි කියන්නේ. අතිගෞරවනීය ලොකු සාමින් වහන්ස භාවනාවට ආධුනික වන මා ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් අනුව පරයන්ක භාවනාවේ යෙදුණෙමි මුල් දින දෙක තුන තුල වැඩි වේලාවක එක දිගට සිහිය පවත්වාගත නොහැකි වුණද පසුගිය දින දෙක තුල වැඩි වේලාවක් හුස්ම රැල්ල දෙස සිහියෙන් බලා සිටිය හැකි වුණි මුලදී ශබ්ද වලින් සතියට බාධා ඇති වුණද ඒ වාට නොගැටි සතිය පවත්වාගත හැකිය මෙසේ පවත්වාගෙන ගෙන යාමේදී හුස්ම රැල්ල ක්‍රමෙන් සිහින් වී කෙටි වී කැඩි කැඩි ගොස් නොදැනී ගියා සේ දැනුනි. සිහිය තවතුරටත් පවත්වාගෙන යාමේදී සිරුර තුළ ඇති වී තිබූ තද ගතිය මගහැරී යම් සැහැල්ලු ගතියක් දැනුනි. තවද අත්වල හිරිවැටීමත් මස්පිඩු සෙලවීමත් උරහිස් වේදනා ආදියද දැනුනි. අසුනින් නැගිටිනවා යන හැඟීමක්ද ඇතිවිය. මෙසේ පෑයකට අධික කාලයක් සතිමත්ව සැහැල්ලුව හුස්ම රැල්ල දෙස බලා සිටීමේදී නැවතත් පෙරමෙන් දෙවරක් පමණ සිරුර සැහැල් සිරුරට සැහැල්ලු බවක් දැනුනි. ඒ අතර මා සිටින ඉරියව්ව වෙනස්ව ඇද්දැයි විමසූ අතර නොවෙනස්ව සිටියේද සිරුර යම් බරගත් සිරුරේ යම් බරගතියක් තිබුණි. එයද සුළු මොහොතකින් මග ඇරුණු අතර මට විශාල සතුටක් දැනුනි. සතියෙන් සිටි මුළු කාලයම තුල මසිතට අකුසල සිතුවිලි නොපැමිණ බව යටහුණි. සක්මන් භාවනාවේදී දෙපා වලට දැනෙන දැනීම් චලනයන් දෙස මාරුවෙන් මාරුවට සිත යොමු කරමින් සාමාන්‍ය වේගයකින් ඇවිද යා හැකිය. දෙපා වලට දැනෙන සංවේදන ගැන සහ සංවේදන සහ ගමනේ ස්වභාවය පිළිබඳව ඔබ වහන්සේ පෙර දිනක දේශනා කළ දෙය හරිහැටි නොඇතහින. නැවත එය තේරුම් කර දෙන මෙන් ඊතා කාරුණිකව ඉල්ලා සිටිමි. භාවනාව තව තවත් දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඒ මොකද්ද තේරුම් කරලා දුන්නේ නැත්තේ කියන එක මේකෙන් තේරෙන්නේ කොහොම නමුත් මේ ශාන්නේ වා රෙකෝඩ් කරලා රෙකෝඩ් එක දෙනවා යනකොට ඒ නිසා නැවත ඇහිවීමෙන් මම හිතනවා මේ අඩුපාඩුව සම්පූර්ණ වෙයි කියලා. ඉතින් මේ ධක්මං කරමින් හෝ කොහෙන් හරි සතිය පිහිටවනකොට එන්නේ එන්නේ එන්නේ සතිය පිහිටීමේ ආනිසංස සහ ඒකේ ප්‍රතිඵල Tamanටම තේරෙන්න පටන් ගන්නවා සම්පජඤ්ඤය කිය එන්න පටන් ගත්තට පස්සේ සති සම්පජඤ්ඤයේ සී නුවණ කියලා කියනවා. හැබැයි සතිය පිහිටුවන්නේ නැතුව නුවණ ගැන කතා කරන එක ගොඩ ගොඩ ඉඳගෙන පීනන්න හදනවා වගේ. පීනනකොට පීනකොට ඒ ක්‍රමසහවිදි එන්න පටන් ගන්නවා. ඒක පුදුම සතුටක් එනවා. ඒක හරීම අධිරාජ්‍යවාදී ක්‍රමයකට තියෙන. හරියන මිනිහා තමයි හරියන්නේ. වරදෙන කරාට කියනවාට සතිය පිටන්නේත් නැහැ, ආනිසන්තිකුත් නැහැ කියලා යා ඇඹුල් වෙච්ච බතක් මේ අඹුව ගෙඩියක් කනවා වගේ පිරුණු නැති බසක් කනවා වගේ තමයි. කොහොම හරි සතිය වැඩිවොත් නම් එන්න එන්න මේකේ තියෙන මිහිරියාව නැත්නම් බුදුරජාණන්සේගේ ගුණ නැත්නම් බුදුරජාණන්සේගේ ශ්‍රද්ධාව පුදුම වැඩිවක් ඇති වෙනවා. ඉතින් ඊට පස්සේ මුකුත් කරන්න ඕනේ ඔය කොහොම හිටියත් සතිය වෙන්නවා. ඒ නිසා ඒකේ ගුණ Tamanට තේරෙන්න නම් සතියේ ජවය, සති වේගය, සතිය ත්වරණේ වැඩෙන්න ඕනේ. නිකන් සාමාන්‍ය සතිය හරියන්නේ නැහැ. ජව කැවෙනකොට ඒක ලැබෙනවා. ඒකයි මේ නේවාසික වැඩමුළුවල තියෙන දිග නේවාසික වැඩමුළුවල තියෙන වාසිය. ඒ නිසා ඒක දැනගෙන මේක හොඳට ජවාදික සතියක් වඩපත් කරගන්න කියලා කියනවා. අතිපූජනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව මම ටික කලක සිට පිම්බීම හැකිලිම මූලික කමඨහන ලෙසගෙන භාවනා කරන්නේකි. දැන් පර්යංකයට වාඩි වී ඉරියව්වට සිත යොමු කළ විට පිම්බීම හැකිලිම නොදැනේ. සමහර විට ඊතා සියුම්ව කීපවරක් දැනී නොදැනී යයි. ඉරියව්වට සිත යොමු කළ විට එයද ක්‍රමෙන් සිවුම් වී ගොස් නොදැනී යයි. හිස් අවකාශයට වැටේ. ඒ දෙස සතියෙන් බලා සිටිමි. ටික වේලාවක් ඒ සිවුම් භවයේම සිටින විට සිසිල් සුලන් රැලි ඇදී යන්නක් මෙන්ද කයේ සියුම් චලනයන්ද වේදනාවන්ද දැනී නොදැනී යයි. වේදනාවන් දැනෙන විට ඒවාද දැනෙන්නේ සිතටයි. එම නිසා ඒවා සිතුවිල්ලක් පමණයි සිතේ. එවිට වේදනා දැනෙන ස්ථානයක්ද නොදැනී ඈතට ඈතට ඇදී ගොස් නොදැනී යයි. සමහර විට සීතල බව දැනෙන්නේ එක ඒකකයක් ලෙස නොව බුබුලු බුබුලු ලෙස ඇඟේ හැපී යන්නාක් මෙනි. තවත් සමහර විට මුළු පරිසරයම ඊතා සියුම් අංශු ඇති වී ඒවා වේගයෙන් චලනය වෙමින් ටික වේලාවක් පැවති සියල්ල නැති වී යයි. තවත් සමහර විටක මුළු පරිසරයම තරමක් ලොකු අංශු බවට හැරී වේගයෙන් චලනය වෙමින් ටික වේලාවක් පැවති නැති වී යයි. හිස්තත්වයට යයි. මේ සියල්ල ඇති වී නැති යන දෙස සතිමත්ව බලා සිටිමි. අරමුණු ඇතිවීම කෙලෙස් ලෙස ඔබ වහන්සේ දේශනා කළසේක. පරිසරයේ ඇතිවන සිහින් අංශු බුබුලු දැමීම වැනි ඒවා ඇතිවීමත් කෙලෙස්ද. මෙම தත්යන්ගේ වැරදි ඇතොත් නිදොස් කර පහදා දෙන මෙන් ඊතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මෙම භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි පතමි. ඔය කෙලෙස් භූමි තුනක් බුදුරජාණන්සේ දේශනා කරලා තියෙනවා වීතික්කම භූමිය, පරිඋත්ථාන භූමිය සහ අනුසේ භූමිය කියලා. ඉතින් ඒකම තමයි ගොරෝසු කෙලෙස් නම් ගොරෝසු අරමුණු. මධ්‍යස්ත කෙලෙස් නම් මධ්‍යස්ත අරමුණු. සියුම් කෙලෙස් නම් සියුම් අරමුණු. අපි කරන්නේ ගොරෝසු කෙලෙස් මධ්‍යස්තයෙන් ප්‍රතිස්ථාපනය කරනවා. මධ්‍යස්තක සියුම් එකකින් ප්‍රතිස්ථාපනය. ඒ නිසා අපි සියුම් උනත් කෙලෙසට කැමැති වෙනවා ගොරෝසු කෙලෙසයක් වෙනුවට. ඒ නිසා භාවනා කරන්න කියන්නේ සියුම් සියුම් කෙලෙස් වලට කැමැති වීමක් තමයි. ඒ වගේම මුල් කොටසේ කියලා තියෙනකෙන් පේනවා යමක් දිහා හොඳට දැක්කොත් ඒක මතක හිටින්නේ නැහැ. අපේ මතකේ තියෙන්නේ ਬਾගෙට දැකපු දේවල් තමයි. අර්ධ දැනුම තමයි අපි ළඟ තියෙන්නේ. ඉතින් ඒක මේ ਬਾගෙට තඹුබ්බත් කෑවා වගේ බඩල දෙනවා. මොනම දෙයක් තියා හරි නැවත නැවත බලන්න ඒක හොඳටම දැක්කොත් ඒක මතක තියාගන්න දෙයක් නැහැ. අපි මතක තියාගෙන ඉන්නේ අර්ධ දැනුම තමයි. ඉතින් ඒක තමයි මේ අධ්‍යාපනයෙන් අවුල් කරලා දාලා තියෙන්නේ. බුදුජානනාංශයෙන් දෙන්න දන්නේ සම්පූර්ණ අවබෝධයක් ඊට පස්සේ මතක තියාගන්න දෙයක් නැහැ. ඒක ඒක ස්වභාවික ඥානයක් වඩපත් වෙන නිසා මොකක් හරි නැවත එනවනම් ඒකම බලන්න. ඒක හොඳට දැකලා ඉවරනට පස්සේ ඒක බලන්න දෙයක් නැහැ. ඒ නිසා අපි ළඟ තියෙනවනම් මොකක් හරි මතකයක් ඒක තමයි අපි ඊගාව ආත්මේ සකස් කරන්නේ. ඒ නිසා මොකක් හරි වැඩිපුර සීකරන ඉන්න එක නා ඒ ඒ විදිහට ඊගාව භවේ ලැබනවා. පුළුවන් නම් මේකෙදීම ඔක්කොම අමතක කර දාලා පුළුවන් නම් මරණින් එහාට සාතිකයක් දෙන්න පුළුවන්. නැද්දකින් නොපතන් නොදෝමකින් කියලා දාලා යනවා. අපි කියන්නේ නාසමාපෝ කියලා කියන්නේ. එන හැඳි ගෑවිලා බලයන් කිය. හැඳි ගෑවිලා හැම වෙනවා ආයෙත් නැහැ. ගරු සාමින් වහන්ස මාගේ මූලික කමඨහන ආනාපාන සතියයි. මම දැන් මෙතන යනුවෙන් සිතා හිඳ ගතිමි. මෙට්ටේ පසුපස වැදී තිබීමෙන් මා ඉඳගෙන ඉන්නා බව වටහා ගතිමි. ආනාපානය සංසිඳී ඇත. මා කිසිවක් නොකර සතියෙන් බලා හිඳිමි. ටික වේලාවකදී සිතුවිලි පැමිණේ. සමහර සිතුවිලි දේශ සහගතය. සමහර සිතුවිලි හඳුනා ගැනීමට බැරි තරම් විකාර සිතුවිලිය. මේවා එකින් එක ඇති වී පැවතී නැති වී යයි. නැවත එන සෑම සිතුවිල්ලක් අතර හිස්තැනක් ඇති බව සතියෙන් දකිමි. මේවා මගේ නොවන බව සතියෙන් හඳුනා ගනිමි. සමහර සිතුවිලි ඔස්සේ කතා ගෙතෙයි. නැවත සිත ගෝචර බිමට එයි. ඒ බව හඳුනාගන්නේ ශබ්දයක් හෝ වේදනාවක් නොවන නිසාය. මෙසේ පැයක් පමණ වේලාවක් පරයන්කේ හිඳිමි. ඔබ වහන්සේගෙන් ඉදිරි ගමනට උපදෙස් පතමි. සක්මන gediya පිටින් කෙරේ. ඒ ගැන සතිමත්ය. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔ මේ ගැම්ම කඩා ගන්න එපා. ඒ සඳහා සාතච්ඡකාරී, සක්කච්ඡකාරී, සප්පායකාරී කියලා අනුග්‍රහ කරන්න කියලා කියනවා. ඒකට ගැළපෙන විදිහට සැප කරුණු සරසලා දෙන්න නිතිපතා භාවනා කරන්නේ කරන දේ ආදර ගෞරවයෙන් කරා. එතකොට භාවනායි බේම් වෙන්න දැන් පාට වැටලා තියෙන්නේ ගමන ඉවර නෑ. ඒ නිසා මේක බාධා නොකර දිගට කරගෙන යන්න කාලසටහන අනුව නිතිපතා භාවනා කරන්න කියලා කියන්න පුළුවන්. තෙරුවන් සරණයි වන්දනීය පූජනීය ගෞරවනීය සාමින් වහන්සේ. මම මීට පෙර මට මීට පෙර පොත් ලැබිලා තිබුණේ නැහැ. කියවලා තිබුණේත් නැහැ. ඒ පොත් මම හොඳින් කියෙව්වා කියවන විට මට දැනුනේ මම භාවනාව මුල ඉඳලා නොවේයි මැද ඉඳලා තමයි පටන් ගන්න තියෙන්නේ කියලා. මට වමනා පොත් තුන පොත තුන හතර වතාවක් කියවලා පර්යංකයට වාඩි වුණා. මම ඉරියව්ව වෙනස් කරගෙන කොන්ද කෙලින් තියෙන්නත් හිස කෙලින් තියෙන්නත් වාඩි වුණා. මම ලොකු අදිෂ්ඨානයකුත් එක්ක වාඩි වුණේ. මම දැන් මේ මොහොතේ මෙතන. යන සිතුවිල්ලෙන් වාඩි වෙලා විනාඩි 20ක් 25ක් විතර යන විට සිතුවිලි නතර වුණා. හිත කතා කරන්න පටන් ගත්තා. මම කිව්වා දැන් මම භාවනා කරන වෙලාව පස්සේ කතා කරන්න කියලා. හිතේ කතාව නතර වුණා. දැන් මම මගේ කයේ හිසේ සිට පාද දක්වාම සතිය පිහිටුවා ගත්තා. තවත් ටික වෙලාවක් යන විට මාව ඉස්සරහට වැටෙන්න ගියා. මේ සමගම පිටුපසටද වැටෙන්න ගියා. දෙපැත්තට වීසි වෙනවා වගේ දැනුණා. මම හොඳ අවදියෙන් තමයි හිටියේ. ආයමත් කය දෙසට හිත යොමු කළා. ඒ ආකාරයට දිගින් දිගටම පැවතුණා. මම හොඳ සිහියෙන් අවදියෙන් හිටියේ බිම වැටෙයි කියලා මට බය හිතුණා. මේ ආකාරයට දිගින් දිගටම ඇති වුණා. ටිකෙන් ටික සිතුවිලි එන්නත් පටන් ගත්තා. ඒවා ටික වේලාවකින් නැති වී ගියා. මේ ආකාරයට මට පය දෙක තුනක් පරයන්කේ ඉන්න පුළුවන් වුණා. කයේ කිසිම වේදනාවක් හිරිවැටීමක් ඇති වුණේ නැහැ. තිබුණු එකද එකම දේ තමයි වැටෙයි කියලා තියෙන බය. මේ ආකාරයට රූකඩයක් වගේ බොහෝ වේලාවක් සිටියා. ආස්වාසේ ප්‍රස්වාසයේ පිම්බීම හැකිලිම ගැන කිසිම අවධානමක් හෝ අවබෝධයක් නැහැ. මේ මම භාවනා කරාද භාවනාව වැඩනද කියලා මට තේරෙන්නේ නැහැ. මට අනුකම්පා කරලා මේ පහදලා දෙන්න. මින් ඉදිරියට මම කළ යුතු නොකළ යුතු දේ ගැන මට අවබෝධයක් නැහැ. පර්යංකය ඒ විදිහට යද්දී සක්මන මේ ආකාරයට සිදු කෙරුණා. මට දීපු පොත්වල සක්මන ගැනද හොඳ පැහැදිලි කිරීමක් තිබුණා. ඒ ආකාරයටම සක්මන කෙලවරේ හිටගත්තා. දැන් මම මෙතන හිටගෙන ඉන්නවා යන සිතුවිල්ලෙන් විනාඩි 5ක් විතර හිටගෙන හිටියා. බොහොම සැහැල්ලුවෙන් මගේ සුපුරුදු ගමනින් මම සක්මන් කළා. වම දකුණ ලෙසත් ඔසවමි තබමි ලෙසත් සතිය පාදවලට යොමු කළා. ලනුපැදුරේ මගේ පාද ස්පර්ශ වන ආකාරයත් මගේ ශරීරයේ බර පාදවලට දැනෙන ආකාරයත් ලනුපැදුරේ ගොරෝසු බව මගේ යටිපතුලට හොඳින් දැනුණා. මට භාවනාව සම්බන්ධව අවබෝධයක් නැහැ. ඒත් එකම දෙයක් මට හොඳට තේරුණා. මම ආරාමයෙන් මේ ආයතනයට එන විට මගේ හිතේ ඇති වෙලා තිබුණු බය මානසික පීඩනය දැන් නැති වෙලා. හිතට ලොකු සැහැල්ලුවක් සතුටක් ඇති වෙලා. හිතේ ලොකු සතුටකින් තමයි ඉන්නේ. භාවනාව වැඩුණත් නැතත් ලොකු සතුටකින් ආරාමයට යන්න පුළුවන් බව මම දන්නවා. අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඊටා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. තෙරුවන් සරණයි. මේ භාවනා නොකර සතියෙන් ඉන්නවනම් හරීම සැලුවේ ජීවිතේ. මේගොල්ලෝ මේ භාවනා කරන්න ගිහිල්ලා තමයි හරි නිකන් මුරුක්ක හදාගත්තා වගේ මේ පකඩ හදාගත්තා වගේ හපනකොට අයියයි. නිකන් භාවනාවයිත් මේ මේ සතිය පිටවීමක් කරගන්න මොකම හයියක්වත් නැහැ ෂෝක් එකට ඉන්න පුළුවන්. ඉතින් මේ භාවනා කරන්න ගියාම තද්ද වෙලා ඉඳගෙන වලිගුඩ වාඩිලා වර්ගයේ රිදෙනවා කියනවා. දත්තමාරුයි කියනවා, ඇස්සමාරුයි කියනවා. දැන් සතියින් ඉන්න ගියාම මොකක්වත් නැහැ. ඉතින් පොත්වල තියෙන එක බලනකොට කියනවලු මදින් පටන් ගත්තේ කියලා. ඉතින් බුද්ධ ඥානසේ කියනවා ආනාපානෙත් අපිට තේරෙන්නේ මදින් විතරමයි. ඒක දන්වන මුල බලන්න පුළුවන්. ඒ දන්න එක නිසා තමයි අපිට මුල බලන්න පුළුවන්. පච්ච පරිග්‍රහ ඥානයක් ලැබෙන. ඒක දැනගන්න ඕනේ අපි මේ ලෝකේ හැම එකම දැකලා තියෙන මැද ඉඳලා. ඒ නිසා කිසිම දෙයක් ගැන වගකීමෙන් කතා කරන්න අපිට අයිතියක් නැහැ. මුල දැක්කා නම් ඔහොම කතා කරන්නේ නැහැ. ඒකයි කියන්නේ නාම රූප පරිච්ඡේඥානෙ පස්සේ පච්චේ පරිග්‍රහ ඥානය කියලා කියන්නේ හැමදේම හටගන්ව බලන්න කියනවා. අපි කතා කරලා තියෙන්නේ දැනගෙන තියෙන්නේ හටගත්ත දෙයක් මිසක්කා. හට ගැනීම දැකලා නැහැ. හම්බ වෙච්ච බබා දන්නවා. බබා හම්බෙට ඉස්සලා බොක්කේ හිටපු හැටි. වෙස් බැඳගෙන නටනවා දන්නවා. වෙස් බැඳපු හැටි. පෙන්නන්නේ නැහැ. ඒ කවුරු පෙන්වන්නේ නැතුණත් බුදුදහමසේ පෙන්වන්න තැනට ගෙනියනවා. ගිනියපු ගම පේනවා මේකේ ඔය හිතේ තියාගෙන ඉන්න දේවල් ඇත්තේ නැහැ. නිසා භාවනා නොකරන තාක්කල් සතිය වැඩෙන්න ඉඩ තියෙනවා. අවාසනාවන්ත සම්බන්ධකමක් තියෙනවා භාවනා කරන තාක්කල් සතිය නොවැඩෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ කර්මේ ඒ නපුර බලපාන්නේ බෞද්ධයන් විතරයි. මොකද බෞද්ධ විතරයි භාවනා කරන්න අපි අනික් අයට කියලා කියන සත්‍යමත් වෙන්න කියලා. සතියෙන් ඇවිදිනවා, සතියෙන් වාඩි වෙනවා, සතියෙන් දත් මදිනවා. ඉතින් භාවනා කියන වචන නැහැ. ඉතින් සතිපාසල වැඩවලදී අපි වචනේ අයින් කරනවා. තහනම් වචනේ බවට පත් කරලා මුළු පද්ධතියම කියලා දෙනවා සිහිය පිටවීම වශයෙන්. අනේ බොහෝම ලස්සන පෙළඹෙනවා. බෞද්ධ කට්ටිය අපිට බයිනවා මේ මෙච්චර වටනදී වචන වෙනස් කරලා බුදුරජාණන් වහන්සේ කියපු දේ දියාරු කරන්න හදනවා. මේ ඇයි එහෙම කරන්නේ? ඔක කෙලින්ම කියලා දෙන්නකෝ අර උතුම්ම ගැඹුරුම සම්මා සතියෙන් කියලා. නෑ නිකන් සාමාන්‍ය සතියේ. ඒ නිසා භාවනා නොකර සතිමත් වෙන්න කාටද කියලා දෙනකොටත් নিকමඩවකත් ඔය නපුරු වචනේ පාවිච්චි කරන්න එපා. ඔය මේ අම්මා මතක් කරලා බයින වගේ වචන තියෙන්නේ. සමාජයට මට එනවා නිකාර සභාවේ ඉන්නකොට කියලාත් මතක නැතුව. අන්න ඒ වගේ තමයි භාවනාව කියන වචනේ. අම්මා සී කරලා බයින. ඒ වෙනුවට මේ සතිය කියන වචනේ දානවට මගේ ජීවිතේ අවුරුදු 40ම පෙරලියක් තියෙනවා. භාවනා නම් නොකරන් අරහං සතිය නම් උදේ ඉඳලා හැන්ද වෙනකන් සතිය කිව්වොත් කතා කරන්න ඉතරමයි. ඒ මම මොන බන කිව්වත් කියනවා මේ මැක්කා ගැන විතරලු කතා කරන්න. බාන්තුගාව <laughs> කොයි එක වුණත් මැක්කා ගැන කියනවා. ඉතින් මං අහනවා රිටි කරන මොන මොන ආතිකාලද බන කියන්නේ. ඉතින් ඒගොල්ලෝ දිග මාත්‍රකා දෙනවා. කොයි මාත්‍රකාව දුන්නත් මම කිව්වොත් කියන්නේ මැක්කා ගැන විතරයි. ඒ නිසා අන්නේ විදිහට පොඩ්ඩක් මම නිකන් මේ තකරමටයි වෙච්ච පකඩ වෙච්ච මුරුක්කු වෙච්ච මේ ජීවිතේ නිකන් සරල කරගන්න සතියෙන් ගෙන්න එතකොට ආරාමයට ගියා නෙමෙයි අපායට ගියත් යම රජුරුවත් නැගිටලා ගියා පොඩ්ඩක් මත්තන වාඩි වෙන්න කියලා. යම රජුරු යනවා වැත්තකට. නැත්තම් එහෙම ගියොත් තමයි අපිට ඇඟිලි දික් කරන්නේ ලෝදි එහෙලිය පළියට එකට ඵලයන් කටිඹුලට ඵලයන් කියලා. අපිට කියත යම රජුරුවට පුළුවන් නම් බීලා බලපන්. උඹ ඵලයන් කටිඹුලේ මම ඉන්නම් යම රජුරුවන්ගේ ආසනය කියලා ගිය තැනක රජ වෙන්න පුළුවන් සතිපත් වෙලා. ඒ නිසා සතිපත් වේවා කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි අවසරයි ගෞරවනීය සාමින් වහන්ස. මා බොහෝ කලක සිට උපෝසත අෂ්ටාංග සීලය සීලයක පිහිටා භාවනා කරන යෝගිනියක්මි. මම මෙහි ප්‍රථම අවස්ථාවේ දින 10 භාවනා වැඩසටහනකදී චන්ද්‍රරතන සාමින් වහන්සේගේ උපදෙස් මත සක්මන් භාවනාව හා ආනාපාන සති භාවනාව කර විසර ප්‍රතිලාභ ලබා ගත්ෙමි. එය මට කිසි දිනක නොලැබූ අත්දැකීමකි. චන්ද්‍රරතන සාමින් වහන්සේගෙන් කිහිප වතාවක් කමඨහන් සුද්ධ කරගත්තෙමි. සාමින් වහන්සේ මට කීවේ කිසිවක් නොකර වෙන දේ දිහා සතිමත්ව බලා සිටීමයි. පසුව මා ඔබ වහන්සේටද කමඨහන ඉදිරිපත් කළ විට ඔබ වහන්සේ පැවසුවේත් කිසිවක් නොකර වෙන දේ දිහා බලා සිටීමටයි. ඔබ වහන්සේලාගේ උපදෙස් මත මා එසේ කළෙමි. මේ භාවනා වැඩමුළුව ගැන සක්මන් භාවනාව සක්මන් මළුවට ගොස් මන් තීරුවක සිටගෙන මම දැන් මෙතන සිටගෙන ඉන්නා බව කිහිප වතාවක් සිතින් සිතා ඇස් දෙක තබාගත යුතු තැනට හිත යොමා බිම බලාගෙන ටිකක් වේගයෙන් එහාට මෙහාට කීප වතාවක් ගොස් නැවත සක්මන් සීමාවට පැමිණ මම දැන් මෙතන සිටගෙන සිටිමි කියා කේශාන්තයේ සිට පාදාන්තය දක්වා හිත ඉරියව් වේගෙන පාදයක් පොළවත් එකට ගැටෙන විට ස්පර්ශ වන විට කකුල් දෙකට දැනෙන මුළු සිරුරේ බර වෙත සිත යොමු කර යටිපතුල් වල දැනෙන තද ගතියටද විලුඹෝසනවන විටත් යවන විටත් දැනෙන සැහැල්ලු ගතියද වම් පාදයේ යවන විට දකුණු පාදයේ පැත්තට වන බර ගතියද දකුණු පාදයේ ඔසවන විට වම් පාදයේ පැත්තට දැන්න බර ගතියටද මාරුවෙන් මාරුවට පියවරක් පියවරක් පාසා සතිමත් සක්මන් කෙලෙමි. එහා කෙළවරට ගොස් සතියෙන් සිටින විටත් මුළු සිරුරම හරවන විටත් නැවතී සිටන විටත් සතිමත්ව පැයක පමණ කාලයක් කිසිම බාහිර ආරමුණක සිත නොයවා බිම බලාගෙනම සක්මන් කරන විට මා එහාට මෙහාට පාවෙනවා වගේය. චිත්ත කිරිය වායෝ ධාතුවෙන් මා ඉදිරියට තල්ලු කරනවා වගේ දැනුනි. එහි ඉබේ යනවා මිස යන්නේක් නැති බවත් ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් බවත් දැනුනි. උපේක්ෂාවෙන් සක්මන් කර සතිමත්ත්ව භාවනා ශාලාවට පැමිණ පරයන්කේ හිඳගෙන මම දැන් මෙතන ඉඳගෙන සිටින බව දැනගෙන ඉරියව්ව කීප විටක් සිතින් ස්පර්ශ කර කයට සිත දමා බලා සිටියෙමි. කිසිම අරමුණක් නැතිව බොහෝ වේලාවක් සමාධිමත්ව සිටියෙමි. සතිමත්ව සිටි නිසා සමාධිය බැස යන බව වැටහුණි. පසුව දනහිසේසා කලවා හරියේ සියුම් ලෙස වේදනාව ඇති වී වෙනස් වෙවි වැඩි වී යන බව නිරීක්ෂණය කළෙමි. වේදනාව වැඩි වෙමින් බොහෝ පරාසයක් තුල පැතිරෙන්න විය. දැවෙන ගතියක් ඉවසාගෙන සිටී ඉවසාගෙන සිටීමට නොහැකි විය. ගැටි ගැටි වෙනස් වී යන විට ද්වේෂයක් ඇති විය. සතියෙන් ඉරියව්ව මාරු කෙරුවෙමි. මේ දුක්ඛ සත්‍ය බව වැටහුණි. දවස් 5ක් පමණ මේ தත්ත්වයට මුහුණ දුන්නෙමි. 6 වෙනි දවසේ උදේ දාණයෙන් පසුව පැය එකහමාරක් වගේ කාලයක් සක්මන් කර සතියෙන් ශාලාවට ඇවිදින් පරයන්කේ හිඳගෙන මම දැන් මෙතන ඉඳගෙන සිටිනවා කියා ඉඳගෙන සිටින ඉරියව්වේ හිත ස්පර්ශ කර කයට හිත දමා වෙන දේ දිහා බලා සිටිය මුත් පය දෙකමාරක් පමණ කිසිම අරමුණක් නැති සතිමත් සමාධියක සිටියෙමි. මා ඉඳගෙන සිටින ඉරියව්ව මැටි පිළිමයක් වාගේ සුදු පාටට පෙනුනි. සතුන් කෑ ගහන හඬක්, කතා කරන ශබ්දය, එහාට මෙහාට යන ශබ්දය, ආස්වාස ප්‍රස්වාස කරන බව සතියෙන් සිටි නිසා දැනුනි. දවල් දාණයට gediye ගසන හඬ ඇසුනි. නමුත් මා සමාධිසුවයෙන් සිටියෙමි. කවුරුන් හෝ ඇවිත් මගේ පිටට තට්ටු කර දවල් දාණයට යන්නේ නැද්ද කියා අසන බවක් ඇසුනෙමි. නමුත් ඒ වේලාවේ මගේ සමාධිය බිඳුනෙමි. මම සමාධියෙන් සිටින විට කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක නැති කෙලෙස් නැති උපදි විවේකයෙන් උපේක්ෂාවෙන් නීවරණ ධර්ම යටපත් වූ අවශ්‍යතාවයක මම පසු වුනිමි. පුදුමාකාර හිතේ ප්‍රමෝදයක් ඇති වී ඇස්වලින් කඳුලි වැගුරුනි. බුදුහාමුදුරන් ඉදිරියට මම වැඳ වැටි ඔබ වහන්සේ දේශනා කළ ඥානතෝ භික්කවේ පස්සතෝ කියන කියන මහණෙනි මම අද දැනගත්තා. දැකගත්තා කියා මගේ හිතේ රැවුදුණු නමුත් මේ හේතුඵල ධර්මතාවයක් ත්‍රිලක්ෂතාවයක් ත්‍රිලක්ෂණයට යටත් බවක් මට වැටහුණි. මේ සිත කොයිතරම් ප්‍රභාසරද බාහිරෙන් එන කෙලෙස් සිතා සිත අපිරිසිදු වන බවත් බුදුහාමුදුරන් දේශනා කළ බව සිහියට ආවා. මා කරගත් මේ පින් බලෙන් ඔබ වහන්සේට පංච නීවරණ ඔබ වහන්සේගේ පංච නීවරණ ධර්ම යටපත් වේවා සත්බොජ්ජංග ධර්ම වැඩි වැඩි දියුණු වේවා මේ ගෞතම බුදු සසුනේම මාර්ගඵල උතුම් නිවනින් සැනසේවා මේ හයට අඩු කරන තිබව රචනයේ ඒ අන්තිම යවනිකා විතරක් ලිවණන් එච්චර අනිතව ලස්සනයි කතා හැබැයි කතන්දර ගාක් හරි මේ පළුප්පියේ දම තමයි ලියනවා. ඉතින් එතකොට අහගෙන ඉන්නකොට අන්තිම ටිකේ තියෙන ටික අන්තිම පරියන්කේ ටික ඉවර ගතියි. ඉතින් අනිසෙවට ටික සාහිත්‍ය රසය මිසක් ධර්ම රසයක් නැහැ. ඒ නිසා පුළු අනවශ්‍ය දේවල් කපා හැරීම දක්ෂ රචකයාගේ හැටියක්. අනවශ්‍ය දේ එකතු කිරීම පිටුරු එකතු කරන්න වගේ වැඩක්. ඒ නිසා අවශ්‍ය කරන හොඳම හිතන අන්තිම පරියන්කේ නම් ඒක විතරක් ලියන්න. එතකොට ඒ රචනය හරි ලස්සනයි. මම මේ දෝෂයක් කියනා නෙවෙයි. මේ අනවශ්‍ය දේවල් එකතු කිරීම නිසා අර වටිනා දේ රසය අඩු වෙනවා. නිසා ලියනකොට short and sweet. අවශ්‍ය දේ විතරක් ලියන්න. චන්ද්‍රරත්න හඳුරු මෙහෙමයි, ඔබහන්තේ මෙහෙමයි, අරකයි මේකයි ඒවා නිකන් මේ නරියයි බල්ලයි කතා වගේ. අවසාන කෑල්ල හොඳයි. ඒක දිගින් පාත්තගෙන යන්න ඊට පස්සේ ලියනකොට ඒ අන්තිම 6 වෙනි දවසේ විස්තරය විතර ලිවත් ඇති කියන එක විතරයි මතක් කරන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. මම දැන් මෙතන යනුවෙන් සිතා සක්මන ආරම්භ කරන ලදී. සිත පිට යාමට පෙර ඇතිවන ලක්ෂණ හඳුනා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලදී. එවිට මට හඳුනාගත හැකි වූයේ සිත යමක් සොයමින් සිටන බවත් ස්පර්ශයක් හමු ෂණයකින් ඒ වෙත ඇදී යන බවත්ය. ස්පර්ශය නැති වූ කලෙහි මුල් අරමුණ වෙත නැවත එන බවත් එහිදී ඇතිවන ස්පර්ශය මගින් නිම තත්ත්වය ස්ථාවර කරන බවත්ය. මෙලෙස වඩා වැඩි වේලාවක් සතිය වඩන ලදී. පරයන්ක භාවනාව ආනාපාන සතිය ආධුනිකයෙකු ලෙස පරයන්කේ ආරම්භ කරන ලදී. විනාඩි කිහිපයක් ඇතුළත සිත ගියරයක් මාරු කරන ලෙස වෙනත් සුවදායි තැනකට ගෙන යන ලදී. එලෙස ටික වේලාවක් ගිය විට ශබ්දයක් පවා නැසෙන ස්ථානයක සිත සල්ප වේලාවක් ගත කරන ලදී. වරින් වර මූලික කමටහනට යාමට හැකිදයි පරීක්ෂා කරන ලදී. මූලික කමටහන්ට යාමට හැකි විය. මෙලෙසින් විනාඩි 60ක් පමණ කාලයක් ගත කළ හැකි විය. ස්වාමින් වහන්සේට දීර්ඝායු ප්‍රාර්ථනා කරමි. ඔය වගේ විවේක ස්ථානට ගියාට පස්සේ නැවත මූල කර්මස්ථානෙට යන්න හදන එක කරදරයක්. එහෙම නැත්නම් පෑදිතියට බොරදියෙක් කිරීම. එහෙම වුණාට පහු වෙනකොට එහෙම නොකර ඉන්න පුළුවන් වෙනවා. විවේක දැන්න ගියාම විවේක දැන ඉන්නවා. ආය මේ ගෙදෙට්ට පණිවිඩයක් දීලා බලන්න ඕනේද? කොහෙද ඉන්නේ කියලා බලන්න ඕනේ කතා බයෙන් එන්නේ නැති තැනකට මේක හොඳට පුරුදු කරන්න ඒතිෙදි නැවත මූල කර්මන්තයන්ට යෑම කරදරයක් අනවශ්‍ය ඝර්ෂණයක් අනවශ්‍ය බොරදී එකතු කිරීමක් කියලා හිතලා ඒව නොකර මේ ලැබිච්ච විවේකය පෑදීදී පෑදීදී වශයෙන් පාත්තාගෙන යන අදිෂ්ඨාන පූර්වක ඉදිරියට යන්න. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් මහන්සේ ඊටමත් හොඳින් පරයංග භාවනාව කරගෙන යන අවස්ථාවවලදී ආස්වාස ප්‍රස්වාසයේ තුලම සිත බැසගනී. සම්පූර්ණයෙන්ම ආරම්භයේ සිට අවසානය දක්වා ආස්වාසය හා ප්‍රස්වාසයේ වැටේ. හිත සුළු වශයෙන් ඉඳ හිට එහෙමෙහි ගියත් මූලික කර්මස්ථානයේ වෙතම සිත පැමිණේ. නොගැටි නොඇලී බාහිර අරමුණු අතහැරීමේ කාලය ටික ටික දියුණු වෙනවා වාගේ. ඉඳ හිට අරමුණු නොදැනීයයි. විස්තර කිරීම අපහසුයි. මෙවැනි අවස්ථාවලදී නැවත නැවතත් ආස්වාස ප්‍රස්වාසයට නැවත නැවත සොයා යා යුතුයද? කුමක්ද මා කළ යුත්තේ? මේ අවස්ථාව නොගැටි අත්විඳීමට මම නොදනිමි. මට අනුකම්පා කර පහදා දෙන්න. ඒ ටිකම අන්ඩර්ලයින් කරලා තියෙනවා. ඔය ඉස්සල්ලේ කරණත් මම කියන්නේ ඒකයි. ඒ වගේ විවේක වුණාට පස්සේ නැවත මූල කර්මත්තාන හොයා යෑම පෑදීදියට බොරදී එක් කිරීමක්. එතෙන් ගියාට පස්සේ මේ ඇතිවිච්ච தත්ත්වය සම්පත්‍තිකර තත්ත්වයක්, පිරිච්ච තත්ත්වයක්, හුදකලාවක්, විවේකයක් කියලා දන්නවනම් ආය මූල කර්මත්තෙන් හොයන්න යන්න එපා. ඒක හරියට මේ හොඳට නලවලා බබා බුද්ධි කෙරුවට පස්සේ බබාගෙන් අහනවා වගේ ඔයාට නිදිද කියලා. ඉතින් බබා නිදි නැත්තම් ඔව් කිව්වනම් ඉතින් වැඩේ කැලවෙලානේ. නිින්ද ගිය බබාට තට්ටු කරලා අහන්න එපා. බබා මට වැඩක් තියෙනවා යන්න ඔයා කියන්නකෝ මට නිදිද කියලා. ආන්නේ වගේ එකක්. ඉතින් අම්මට තේරෙන්නේ නැත්නම් මේ බබාට නිින්ද ගිහිල්ලයි කියලා හොඳට අම්මා කියන්න අමාරු. අම්මා වුණත් දරුවා වුණත් අම්මට කුණු හරපෙන් බයිනවා එලාට මේ බුද්ධිය කරේවල නිදාගත්තා නිදාගන්න දීපන් මේ අය කෙහු ගගා පහු ගහන්නේ කියලා. අන්න ඔගේ යනතන විවේක තනත් නම් ආය අවසන් යන්න එපා. ඇවිස්සීම විචිකිච්ඡාවේ ලක්ෂණයක්. සද්ධාව නැතිකමේ ලක්ෂණයක්. හිත අවසන් පුරුතේ ලක්ෂණයක්. ඉතින් ඒක අකුසලයක් නෙවෙයි ඒ ඒ පහත් ගති අතහරින්න. අතහැරලා ලැබෙන විවේකය ලැබෙන පිරිච්ච ගතියට අනුග්‍රහ කරන්න නම් පරියංගයට යනකොටම සූදානමින් යන්න මේ ලැබිච්ච දේ අගේ කිරීමේ අනුග්‍රහ කිරීමේ සප්පාය කරනු සලකා දීමේ ගතිය තමයි සත්පුරුෂකම කියන්නේ. අවසරයි ගෞරවනීය සාමින් වහන්සේ. පරියංකේදී හා සක්මනේදී ඉවරයක් නැතුව සිතුවිලි ගන්න බවක් දැනේ. ඒ එන ස්වභාවය දෙසම බලා සිටන විට ඒ වේගය අඩුව සිතුවිල්ලක් ආපු බවත් ඒ හැමින් නැති වී යන බවත් හසු විය. නැවත සිතුවිල්ලක් එන තෙක් මුකුත් නැති ඔහේ බලා ඉන්න බව පමණක් දැනේ. ඊළඟ සිතුවිල්ල දෙසත් එසේම බලා සිටන විටත් මේම සිදුවේ. එදිනදා වැඩ අතරද මේ මෙසේ වෙනවාය. වෙන බව අත්ින්දෙමි. හිතට සියුම් සතුටු බවක් දැනිනි. නමුත් එක් අවස්ථාවක හිත නොසන්සුන්නේය. මුල් හේතුව ගැටීමක් බව දුටුවත් නොසන්සුන් බව පහ නොවුණු අතර මුල් ස්වභාවයට යෑමටද නොහැකි විය. එවිට හසු ඌයේ පෙර අත්දැකීම මගේ කරගෙන සිටි නිසා බවත් මෙය මට පාලනය කළ නොහැකි බවත් අතෘප්ති අසතිමත් හේතු මත නොසන්සුන් වූ බවත් සතිමත් බව හරහා වෙන දේ දැකීමට පහසු වන බවත්ය. මෙහි ಗುಣදොස් ඇත්නම් පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ ආත්මයේදීම නිවන් සුව පිණිස මේ සියලු කුසල් හේතු වේවා. අපි ගියේ පාර ගිය වෙලාවේදී සති ළමයින්ගේ සති කැම්ප් එකකදී මගේ යාළුවෙක් සැලසුම් කළ දෙනවා ට්‍රැක් හතර හතර තියෙන හයිවේ එකක උඩින් යන මගී පාලමක් උඩට කියලා ළමයින්ට බලන් ඉන්න කියලා මේ යටින් යන වාහන දිහා කිලෝරක් නැතුව යනවා. බැලුවත් යනව නැතත් යනවා. ඊට පස්සේ ඕක තමයි හිතේ හැටි. මේ හතරක් මේ පැත්තට යනවා මේ හතරක් මේ පැත්තට යනවා. ඉතින් කෙලවරක් නෑ. පිරිලා පාර කොයි වෙලාවෙ. ඉතින් නමුත් මේ හිතවිලි මම හිතන දේවල් නෙවෙයි. ඉතින් මෙව්වත් එක වැඩ කරන මගේ හිත කාගේ න්‍යාය පත්‍රයට වැඩ කරන්න කියලා. ඔක්කොටම වඳුරු හිතක් විතරනේ තියෙන්නේ. එකෙකුටවත් මේ ඊගාව එක මෙහෙම වෙන්න ඕන කියලා පාලන ශක්තියකුත් නැහැ ආණ්ඩුපට්ටු කරන්නත් බෑ. එහෙවු චාරයක් නැති මේ හිතවිලි බලන එකත් හොඳ නැහැ කියලා හිතුවට බුදුරජාණන් කියනක දැක්කොත් විතරක් තේරෙයි. ඔබ කාටවත් උපදෙස් දෙන්නේ නැටපා උඹේ හිතත් චාරයක් නැහැ. ඒ නිසා අනුන්ගේ සීනි කිර කිර ඉන්නේ නැතුව මේක හොඳට දැනගන්න දැනගන්න ගමන් මම මම හිතන දේවල් නෙවෙයි කියලා දැනගත්ත දවසේ ඔබ බක්කාලා ඉවරයි. හිතෙන දේවල් කියලා දැනගන්න හිතන හිතෙන ඒ දෙකේ වෙනස අල්ලන්න සතිය තියෙනවා. එතකොට තේනවා මේ අනුන්ගේ සීනි කිරිලා තියෙන මේ මේකේ නේවාසිකයත් මම නෙමෙයි වේදකයත් මම නෙමෙයි විදායකයත් මම නෙමෙයි ගෙහිමියත් මම නෙමෙයි මොනවාදෝ වැඩ වගේක් කරනවා අපි මේක සුද්ධ පවිත්‍ර කරලා නඩත්තු කරන සක්කිලියෝ වාගේ වාසකුට්ටියෝ වාගේ වැසිකිලි හොදන කට්ටිය වාගේ විතරයි හැබැයි මේ ගේම් වැඩ ගන්න මොකද්දෝ වැඩක් කරනවා ඉතින් හොඳට බලනින්ද අනුන්ගේ දේවල් වලට බලනට වැඩිය මේක හරි වටිනවා ගෞරවනීය සාමින් වහන්සේ 2017 වසරේදී දැඩි ලෙස අසනීප වූ මා 2018 වසර වන විට කයේ අනාත්මතාවය තහවුරු කරමින් මගේ භාවනා කටයුතු වලට දැඩි පහරක් එල්ල වී ඇත. එය මෙසේය. විශේෂයෙන්ම පරයන්කේ ආනාපාන සති භාවනාව කිරීමේදී සිතට මගේ කයේ පවත්නා වූ කම්පන චංචල ගතිය සිත එකඟ කිරීමට බාධා වී ඇත. මේ தත්ත්වයට මුහුණ දෙමින් කෙසේ හෝ භාවනාව කරගෙන යද්දී සිත එකඟ වීම විශේෂයෙන්ම ආනාපානය ගෙවී යාම සිදුවේ. නමුත් ඒ සමගම කයේ විශේෂයෙන් අතේ කම්පන චංචල බවින් ගැලවීමට නොහැකි විය. සමහර විටක ඒ தත්ත්වය අභිබවාගෙන සිත පැවැත්වීමේදී සිතුවිලි හා හිස් බව අතර ටික වේලාවක් රැඳී සිටිය හැකි වේ. ඇතැම් විටක හිස් බවට යාම ආනාපානයේ ගෙවී යාමකින් තොරව සිදුවේ. එවිට දිගු වේලාවක් හිස් භවයේ රැඳී සිටීමත් හිස් භව තුල පැහැපත් බව හා දූවිලි යංචු එහා මෙහා යන බවකුත් බවකුත් සිතට දිස්වේ. සාමින් මහන්ස මම තවදුරටත් ආනාපානයම වඩමින් මේ தત્ත්වයේ සිටීම සුදුසුද? නැතිනම් කම්පන චංචල බලමින් යම් ස්ථානයකට ඉල්ල කරගත් මනසින් ඒ කෙරෙහි අවධානයේදී එම කායගත සතිය වැඩිම සුදුසුද? අනුකම්පාවෙන් හා කරුණාවෙන් මේ தත්ත්වය පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි. ඉතින් ආනාපානයම තමයි කම්පන චංචල වෙන්නේ. ඒ නංවනන් දාන්න නැතුව බලන ඉන්න බලන මේ ජීවන එක මේ බවටපත් වෙනවා. ඉතින් ඒකට තමයි මේ පෙරලි කරන්නේ. ඒකට තමයි මේ චෝදනා කරන්නේ. ඒක තමයි මගේ එකලස් භාවය නැති උනායි කියලා කියන්නේ. සමාධිය නැති උනායි කියලා කියන මේ අනිත්‍ය මෙච්චර ලස්සන පෙන්නද්දී ඒකට චෝදනා. ඒ නිසා සතියෙන් බලන කෙනාට චෝදනා එකක්වත් නැහැ. මොකද එයා සමාධියට නෙමෙයිනේ බලන්නේ. හරිපින මේ ආනාපානේ වර එක කම්පන චංචල වර එක බින්දු ගොඩක් විදිහට පේනවා වර එක දූවිලි ගොඩක් විදිහට පේනවා මේ එකමයි ඉතින් අරකට වැඩිය මේක හොඳයි කිය කිය කතන්දර හදන්න ගත්තොත් ඔය ප්‍රශ්න ගොඩක් එනවා බලන්න මේ එකේම විපරිණාමයක් මේ පේන්නේ ඒකාග්‍රතාවයක් අවශ්‍ය නැහැ ඒ විපරිණාමයේ රචනය විපරිණාමයේ කතන්දරේ ජවනිකා ටික දැක්කනම් ඒක ලොකුම ජයග්‍රහණයක්. නමුත් මේ ලියලා තියෙන්නේ ඒක පැරදිල්ලකට දාගෙන වැරදිල්ලකට දාගෙන මොකද හේතුව සමත ශීර්ෂයෙන් මේක ලියලා තියෙන්නේ. සමාධි ශීර්ෂය. සති ශීර්ෂයෙන් බලන්න ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. අවසරයි ගෞරවනීය සාමින් වහන්ස. පරයන්ක භාවනාව මුළු ශරීරයටම හිත යොමු කරමින් බලා හිඳීම් අතරක් නිශ්චිත තැනක් නැතිව තද ගති, රත්වන ගති, වේදනා, පිච්චෙන ගති මේ සෑම දෙයක් දෙසම තේරීමකින් තොරව බලා සිටිමි. මෙසේ බලා සිටීමට අමාරු වත් උත්සාහයෙන් බලා සිටිමි. එකම තුවාලයක් බව දැනේ. ඇතිවෙමින් පැවතෙමින් අඩු යන ආකාරයක් අත්විඳිමි. ක්‍රමක්‍රමයෙන් මේ දැනීම අඩුවන ආකාරයක් දැනුණත් සමහර පර්යංකවලදී කම්මැලි බව, වීරිය මද බැවින් නැගිට යන බවත් දැනෙමි. ගරු සාමීන් වහන්ස සමස්තය බලනවා යන්නෙන් අදහස් කරන්නේ මේද? දුක, වෙනස් වීම, පාලනයක් නොමැති බව, සේරම මෙතන ඇත. ඉපදීමම දුකකි. ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. කොයි එක දිහා බලනකොට නම් දාන්න නැතුව කොටස් කපන්න නැතුව මේ එන එක දිහා ඇස් නැත්තෙක් බලන්නා වාගේ බලන්න කියන. ඇස් ඇත්තේ නමුත් නැත්තෙක්සේ බලන්න කියලා. දැක්කට නොදැක්කාසේ බලන්න කියලා. එතකොට මේ කොයි දේ බැලුවා සමස්තය තමයි පේන්නේ එහෙම. නැත්තම් සමස්තය බලනකොට දැක්කට නොදැක්ක වගේ බලන්න මේ දෙක එකිනෙක සම්පාත වෙච්ච අවස්ථාවක් මේ සමාහත් කරලා සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා වැඩි වේලාවක් ওই දර්ශනයේ හිත දාගෙන ආපాతගත කරගෙන ඉන්න උත්සාහ කරන එක තමයි කරන්න ඕනේ. අතිගෞරවනීය සාමීන් වහන්ස ඔබ වහන්සේගෙන් මෙසේ අසමි. මගේ සක්මන් භාවනාව සක්මනේදී සතිය පවත්වාගෙන යා හැක. පොළවේ පාද ස්පර්ශ වන හැටි පාදයට දැනෙන රළු බව, ගොරෝසු බව, සියුම් බව සියල්ල දකිමින් සතිය පිහිටුවයි. වරින් වර වේදනා ආවත් වෙනත් අරමුණු පැමිණියත් ඒ කෙරෙහි සැලකිල්ලක් නොදක්වා සතිය පවත්වාගෙන යන්නෙමි. පරයන්ක භාවනාව මට වැඩියෙන්ම සතිය පවත්වාගත හැක්කේ පරයන්කේය. ආස්වාස් ප්‍රස්වාස දෙස බලා සතිය පිහිටුවාගෙන එහි ඇති ගොරෝසු බව, සියුම් බව, දිග හුස්ම, කෙටි හුස්ම යනාදී වශයෙන් දකිමි. අරමුණු වලට පිට යෑම ක්‍රමයෙන් අඩුවේ. සතිය තවත් හොඳින් සවිමත් වී ශාරීරිය සැහැල්ලු බවට පත් වේ. මා හිඳගෙන සිටින බව නොදැනේ. රැල්ලක් මත පාවෙන බවක් දැනේ. සතිය හොඳින් පවත්තා පැයක් පමණ සිටිය හැක. ශරීරයේ තැන් තැන්වල වේදනා හටගනී. සමහර විට ඒවා තදින්ම දැනේ. නැවත අඩුවේ. නමුත් මේ අතර මට නිින්ද යන බවක් දැනේ. විනාඩියෙන් විනාඩියට නිින්දෙන් නැහැරීමට ගැස්සෙන්නාක් මෙන් සිදුවේ. නමුත් මේ සෑම විටම සතියෙන් සිටන බව දැනේ. සමහර විට මනසේ කිසිම දෙයක් නැතිව හිස් බවක් දැනේ. මේ හිස් භවයේ සිටීම සුදුසුද? අධික වේදනායන විට එය ගණන් නොගෙන සිටීම සුදුසුද? මෙසේ දැනෙන නිନ୍ଦ පිළිබඳවෙන්වත් පහදා දෙන මෙනි ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ගෞරවනීය ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ඔය විවේක ස්ථානයෙන් ගැලවෙන වෙලාවේ ගැස්ම මතක් කරලා තියෙනවා. විවේකලා ඉන්න දැන පොඩ්ඩක් ගැනත් සඳහන් කරලා තියෙනවා. දෙකම හරි හොඳයි. හැබැයි මේ විවේකයට ප්‍රවිෂ්ඨ වෙන හැටි විවේකයේ ආරම්භය දැක ගැනීමට උනන්දු වුනොත් මෙඩිටේ ගැඹුරු සත්‍යයකට යනවා. ඒ නිසා විවේකයට යන්නේ එක සැරේ නෙවෙයි. ටික ටික ටික ටික යන්නේ අන්නේ යන පෙරමග ආරම්භක ලකුණු බලන්න උත්සාහ කරන්න කියලා කියමු. ওই ප්‍රශ්නේ අපි නතර කරනවා. තව ප්‍රශ්න කීයක් තියෙනවද කියලා බලලා අපි හෙට ඉතුරු කරමු. තව එකක් ගන්න. ඒ කියන්නේ ගෞරවනීය ස්වාමින්වහන්සේ පරයන්ක භාවනාව භාවනාවට වාඩි වී විනාඩි 5ක් පමණ යන විට හුස්ම රැල්ල නොදැනී යයි. ඒ සමගම මුහුණට ඉදිරියෙන් ඈතින් ඉරපෑවුවක් මෙන් කහපැති ආලෝකයක් දිස්සී එය මුහුණ දෙසට විහිදී නැතුව යයි. මෙසේ දිගින් දිගටම සිදුවේ. නැතහොත් මුහුණ ඉදිරියෙන් මුහුණ ළඟින්ම කහපැහැති අවකාශයක් මෙන් පෙනමින් පවතී. මෙම අවස්ථාවේ පිටත ශබ්ද ඇසුනද එය භාවනා අරමුණේ සිටීමට බාධාවක් නොවේ. මෙම தත්ත්වය නැති වුවහොත් ඒ විගසම සිත නාසිකාග්‍රේ දෙසට යොමුයි. ඒ ඉබේම මෙන් සිදුවේ. නැවත ඊතා සුළු වේලාවකින් කහ පැහැති ආලෝකයේ මතුවේ කයේ සුළු වේදනා දැනුනද එයද අරමුණට බාධාවක් නොවිය. විනාඩි 45ක් පමණ වන විට දනහිස් දෙකේ දැඩි වේදනාවක් ඇතිවිය. එවිට අරමුණේ සිටීමට නොහැකියයි සිත නිසා පරයන්කෙන් නැගිටිමි. එවිට සිතට ප්‍රීතියක්ද දැනේ. ඊයේ සහ අද දුන අද දින වාඩි වූ සෑම පර්යන්කයම එසේ සිදුවිය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් ලබා දෙන මෙන් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේම නිර්වාණය අවබෝධ වේවා. ඔය විනාඩි 45න් එහෙම වේදනාව එනකොට නැගිටිනවා වෙනුවට ඉරියව් පොඩ්ඩක් වෙනස් කරලා තව විනාඩි 5ක් විතර ඉඳලා බලන්න. එතකොට Tamanට එක සැරේම වෙනස් කරන විනෝඩ පොඩ්ඩක් වෙනස් කිරීමෙන් සමහරට වාසියක් ලබන්න පුළුවන්. ඒ වගේ වෙලාවල නැගිටින වෙනෝට ඉරියව් පොඩ්ඩක් වෙනස් කිරීම වගේ පොඩි අතරමැදි අවස්ථාවක් ක්‍රියාත්මක කිරීමෙන් තමන්ගේ අර මානසිකාර කාලේ පොඩ්ඩක් වැඩි කරන්න පුළුවන්. ඒ වගේ ප්‍රයෝගශීලී වෙන්න කියලා කියන්නේ. තා ප්‍රශ්න ගියක් තියෙන තුලා. අපි කියන්නේ 20ක් විතර වගේ තමයි කියවලා තියෙන්නේ. ඒකත් තියෙනවා 11ක ඒ ටික අරකට එක මාරු වෙන එකක් නැහැ නේ. ඒ ප්‍රශ්න ටික වෙන් කරලා තියාගම මේ 11 වෙනින් අපි කනකාට ප්‍රකාශ කරනවා. නමුත් අපි අනිත් දවසේ පටන් ගන්නකොට හෙට පටන් ගන්නකොට අපි ඒකෙන් පටන් ගනිමු. අපිට විනාඩි 30කට පොඩ්ඩක් වැඩි කාලයක් තියෙනවා සක්න සඳහා. ඊට පස්සේ අපි පහට නැවත ධර්මදේශනාට එකතු වෙනවා. සාකච්ඡා පාඩ සම්බන්ධ වෙච්ච හිිරු දිනාටම තෙරුවන් සරණයි.